හොඳයි. තෙරුවන් සරණයි හැමදෙනාටම. හැමදෙනාමත්ම අද දවසේදීත් අපි තාම ගෞරවයෙන් පිළිගන්නවා සති ඉරිදා දිනයන්හි පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවට අද 2019 වර්ෂයේ අප්‍රේල් මාසේ 7 වෙනිදා ඉරිදා දවස දැන් වෙලා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වෙලාවෙන් උදෑසන 10ක් පවුල විනාඩි 15ක් ගත වෙලා ඉතින් අද තමයි ඕස්ට්‍රේලියාවේ වෙලාවත් වෙනස් වුනේ. ඉතින් මේ අනුව මේ වෙලාවට ඕස්ට්‍රේලියාව වෙලාවෙන් වැඩසටහන ප්‍රාත් වෙන්නේ. මම එමුනම් ඊටම ගෞරවයෙන් අද දවසේදීත් සත්‍යීතුමාට ප්‍රාර්ථනා කරනවා මේ දීඝනිකායේ සූත්‍ර අපි සාකච්ඡා කරමින් ඉන්නේ ඒ සූත්‍ර දේශනාව සාකච්ඡාවට අදත් යොමු වෙමි කියලා තෙරුවන් සරණයි සත්‍යීතුමානි සම්මා සම්බුදු සරණයි තථාගතයන් වහන්සේට අපි নমස්කාර කරමු අතිශයින්ම ගෞරවයෙන් ප්‍රසන්නතාවපූර්වකව උන්වහන්සේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ. දීකනිකාය සූත්‍ර බොහෝ දිග නිසා සමහරට ප්‍රශ්න අහන්නට මේ වෙලාවක් මදි වුණාද කියලා හිතෙනවා. ඒ නිසා මා කැමැති පසුගිය සතියේ සූත්‍රය පිළිබඳ මොනවා හරි ගැටලු තෙන් ගැටලු තෙන් හොස් වඩා ආශීර්වාදයන් තියෙනවා නම් ඒ ගැන මතක් කරන්නට කියලා සම්බුදු සරණයි. තේරුවන් සරණ සත්‍යත්වනි ආරම්භයේදී එතුමා ඒ කියන්නේ කිවුන්ද මම මතයක් කියන්න හිතුණා. සත්‍යත්වනි මම හිතුවේ දැන් අපි අර සූත්‍ර දේශනාවන් මේ මම දන්නා පසුගිය සතියේ සත්‍යත්වමා ඊටම මේ කෙටියෙන් ඒ සූත්‍ර දේශනාව කරා වගේ කියලා මේ ඊට පෙර සතියේ දේවල් සාකච්ඡා වෙච්ච නිසා මේ මට නිකන් අදහසක් වුණේ මම මම හිතේ එහෙම කෙටි කරන්න එහෙම අවශ්‍ය නැහැ. අපි ඉතින් කාලය පිළිබඳ ගැටලුවක් නැහැ. අපි දැන් කාලයක් තිස්සේ මේ සාකච්ඡාව කරනවා. ඉදිරියේ කාලයක් තිස්සේ ඉරිදා දවසේ මේ සාකච්ඡාව කරයි. ඒ නිසා අපි අර මේ කරන කාලේ භාවනාවක් වගේ කට්ටිය බොහෝ අය කරන්නේ මේ ඉන්න කීප දෙනා. ඉතින් ඒ නිසා ඒක මේ අපි අර සූත්‍රයක් ඉවර කිරීම වගේ ඉක්මනක් එහෙම නැතුව එකම දේ වුණත් කමන්නේ නැවත නැවත යනකොට අපිට ඔළුවට වැටෙනවා තියෙනවා ඒ හින්දා ඒක මම හිතන්නේ රිපීට් වුණා කියලා මම කොටස් කමකුත් නෑ නමුත් අර සත්‍යත්වමත් එක්ක කරනකොට සුපදේශනාවේ අර මේ බොහෝ තැන් අපි සාමාන්‍යයෙන් මේ කතා නොකරන තැනුත් අහුවෙනවනේ අර වචනත් එක්ක කියනකොට ඒ නිසා ඒ මිස් වෙන දේ ගන්න තමයි අපි මේ විදිහට සූත්‍ර සාකච්ඡාවකට ඒ ඒක දිගනිකායම් තෝරගත්තේ මේ නිසා මම නිකන් මතක් කරන්න හිතුවා මේ අදහසක් වමනක් හිටිය සත්‍යතුමා ගැළපෙන විදියක් කරයි මේ එහෙම කෙටි කිරීමක් එම අවශ්‍ය නැහැ. අපි ඉතින් හිංසරේ කරගෙන යමු කියන අර්ථයෙන්. හොඳයි එහෙනම් මම සත්‍යතුමා යෝජනා කරා වගේ කල්යාණ මිත්‍රයන්ට යොමු වෙනවා. පසුගිය සතියේ දේශනාවෙන් මතුවෙච්ච ප්‍රශ්න තියෙනවා නම් එහෙම නැත්නම් ඒ පිළිබඳව ඉදිරිපත් කරන්න තියෙන කාරණාවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා. පසුගිය සති සම්බන්ධ නොවිචයටත් ඒක ප්‍රයෝජනවත් වෙයි. මෙතනින් මේ වගේ අය. සේන මහත්මයා මම ඔබතුමාට යොමු වෙන්න චිත්‍ර මහත්මියට මේ යොමු වෙන්න කැමතියි. නමුත් අද එතුමිය සමහරවට මාත්‍ර ගැන තියෙනවද දන්නේ නැහැ කියයි. ඒ නිසා සේන මහත්මයා ඔබතුමාට පුළුවන් ආරම්භයක් ලබා දෙන්න. තෙරුවන් සරණයි මට මතක හැටියට නම් ගිසරේ කලේ මේ අම්බට්ටක සුත්ත ඒ කියන්නේ පක්කර සාති බ්‍රාහ්මණයාගේ ගෝලයක්ගේ කතාව ඒ ගෝලයා බුදුහාමුදුරුවන්ගෙන් අහපු ප්‍රශ්න ගැන ඒක බොහොම හොඳින් සත්‍යදේතුමා තේරුම් කරලා දුන්නා එතකොට ප්‍රොෆෙසර්ටිගේ අම්බට් මුලදී බුදුහාමුදුරුවත් එක්ක වාදයකට වගේ ආවා ඉතින් මේ බුදුහාමුදුරුව වාදය ඒ බුදුහාමුදුරන්ගේ තියෙන ඒ කරුණා ගුණය නිසා මේ පුද්ගලයාට යම් කිසි දෙයක් ඉගෙන ගන්න නම් දැනගන්න නම් එයාගේ තියෙන ඒ ඒ හිතේ තියෙන ඒ තදකම කියන්නේ තද ගැතිය නැති කරලා ඒක සාමත කරගන්න උදෙසා එයාව එයාට එයාගේ තියෙන තත්ත්වය පෙන්වලා දුන්නා. එයාම කවුද කිසි දාශියක පුතෙක් බව පෙන්වලා දීලා ඒ ඒ ඒකින් එයාගේ උඩගුකම කියන ඒ නීවරණය බිඳලා ඊට පස්සේ තමයි බුදුහාමුදුරුවෝ එයාව එයාට එයා ගැන වර්ණාවකුත් කළා එයාගේ මේක ගැන ඊට පස්සේ තමයි එයාට දුන්නේ ධර්මය කියලා දුන්නේ. ඉතින් මෙහෙම කියලා දෙන්න එක හේතුවක් අපිටත් ඉගෙන ගන්න පුළුවන් මෙතනදී අපේ තියෙන මේ මාන අධිකකම නැත්තම් අපි මේ දන්නවා නැත්තම් මොකක් හරි තියෙනවා කියන ඒ ගතියම අපේ ජීවිතයට බාධාවක් වෙනවා මේ ධර්මයේ බුදුහාමුදුරන්ගේ ධර්ම ඉගෙනගෙන ඒකෙන් ප්‍රයෝජන ගන්න. ඒකෙන්ද බුදුහාමුදුරුවෝ කළා වගේ අපිට කවුරුවත් නැහැ කර බුදුහාමුදුරුවෝ කෙනෙක් කරන්න අපි අපිම කරගන්න ඕනේ කියලා මට හිතෙන්නේ ඒ ඒ ඒක තමයි මට කියන්න තියෙන්නේ ඉතින් ඒක හොඳට පුදු මේ කියන්නේ සංසිඳුතුමා හොඳට විස්තර කළ දුන්නා මට නම් ඒකේ තවම ප්‍රශ්නයක් ඇටියට අහන්න දෙයක් නැහැ තිරුවන් සරණයි ඔව් තිරුවන් සරණයි චිත්තා මහත්මිය ඔබතුමීට යමු වුණොත් ඔබතුමීට තියෙනවද මේ පිළිබඳව ගිසතින් ප්‍රශ්නයක් අදහසක් තිරුවන් සරණයි හැමදෙනාටම දැනට නැහැ සේන මහත්මයා කියුව විදිහට ඇත්තටම එදා ඒ තථාගතයන් වහන්සේ ඉදිරියේ සිදු වුණු දේවල් අදත් සිද්ධ වෙනවා කියන එක තමයි දකින්නේ. මොකද එක එක ගුරුවරුන්ගෙන් එක එක විදිහට ඉගෙනගෙන ඊළඟට තවත් ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා ඒ මොකද ඒවා අපේ දෘෂ්ටි වෙනවනේ. ඒ දෘෂ්ටියක් ඇති වුණාට පස්සේ තවත් හරි දේ ඇහුණත් ඒක පිළිගන්න කැමති නැති ගතියක් අපේ මනසේ මේවා වචන වශයෙන් ගන්න අපේ මනසේ එහෙම දෙයක් තියෙනවා. ඒ මොකද යම් කිසි දෙයක් Tamanට ගැළපෙනවා නම් ඒක ඒ විදියට ගත්තට පස්සේ හරිදී ඇහුණත් පිළිගන්න කැමති නෑ. ඒ මොකද ඒ ඒ తত্ত্বය ඇත්තටම බෞද්ධෙක් නෙමෙයි ධාම සොයන කෙනෙක් විදියට නිවනට යොමු වෙච්ච මනසක් තියෙන කෙනෙක් විදියට බොහොම අසාර්ථකයි කියලා හිතෙනවා මොකද අර විවෘත මනසකින් ආවොත් මේ දේ අල්ලන්න පුළුවන් කියන එක තමයි තේරුම් අරගෙන තියෙන්නේ හැබැයි මනස අපි යම්කිසි අපි හිතමු අර වතුරට මඩ දාලා කලත්තනවා වගේ හැම එකම දම දම කලත්ත කලත්ත කොහෙද මෙතන තියෙන්නේ මේ මේ මේ පෑදිච්ච වතුර කියලා සොයනවා වගේ වෙනවා. ඉතින් අද කාලෙත් ඒ දීම වෙනවා. ඒ නිසා මං හිතන්නේ අර විවෘත මනසකින් ධර්මයට ඇහුම්කන් දීමත් ඒ දෙස බැලීමත් ඉතාම හොඳ ගුණයක් කියලා මෙතෙක් සත්‍යජිත් මා අපිට තේරුම් කර සූත්‍ර වලින් තේරුම් ගත්තේ. තෙරුවන් සරණයි. සත්‍යත්වානි මම සත්‍යත්වානි මෙන්න සත්‍යත්වානි හොඳයි සම්බුද්ධ සරණයි අපි එහෙමනම් අද සෝනදණ්ඩ සූත්‍රය තියෙන්නේ කතා කරන්නට ඉගෙන ගන්නට අපට අර පසුගිය සතියේ පොක්කර සාති තුමා ගැන අම්බත් ඇත්තගේ ගුරුවරයානේ එතුමා ගැන කතා කළා සෝනදණ්ඩ ඒ කතාවෙන් අපිට තේරෙන සෝනදණ්ඩ අපි හිතමු අපිට වර්තමාන ක්‍රමයට පුළුවන් දේශපාලනක් එයා ආණ්ඩුකාරවරයෙකේ පලාතේ. පොක්කර සාති ඒ උතුම් මැත්තා සත්‍ය අවබෝධය කරගත්තාන මුල්ම පියවරින් එයා ඉහළම පෙළේ බුද්ධිමැති උගති මේකේ මෙතන ලොකු වෙනසක් තියෙනවා මේකේ පේනවා කතා කරනකොට අර සූත්‍ර දෙන්නට කලින් කල්යාණ මිත්‍රයන් අපි කවුරුත් ඉගෙන ගත්ත කතා කරලා තියෙන මේ කතාව ගැන අර ඥාන භාවනා කරන සෙන් කියලා භික්ෂු පිරිසක් සංඝ පිරිසක් ඉන්න යත්තන්ගේ කතාවක්. ඒ උත්තම තෙරුන් වහන්සේ නමක් වැඩ හිටියා ඈත ආරණ්‍ය සීනාසනයක. උන්වහන්සේ බොහෝම සිල්වත් ගුණවත් උන්වහන්සේ හමුවෙන්ට ඒ පළාතේ ආණ්ඩුකාරතුමා ගියා. ඒ ගේට්ටුව ළඟට ගිහිල්ලා සේවකයෙකු අතේ පණිවිඩය ඇව්වා ඒ සෙන් මහතෙරුන් වහන්සේ වෙතට භාවනා ගුරුතුමන් කම්මඨානාචාර්යතුමන් වෙතට මේ පලාතේ ආණ්ඩුකාරතුමා පැමිණලා ඉන්න හැමෙන්න පුළුවන් දෙ කියලා අවසර ඉල්ලලා. ඒ ඒ නිමේ ඒ පණිවිඩය අරන් ගියේ නිලධාරියාට ඒ හාමුදුරු කිව්ව එකක් පිරිසක් එක්කම වැඩ ඉන්නේ භාවනා ශාලාවේ පණිවිඩයක් ඇරියා මේ ආණ්ඩුකාරවරුන්ට මේ ආශ්‍රමයට තහනම් කියලා. ඇවිත් තහනන්නේ ආවට ඒ කට්ටියට වැඩක් ගන්න බෑ කියලා. එතකොට ඒ පණවිඩේ කිව්වහම ඒ ඇත්ත කල්පනා කළා දේශපාලකෙක් වුණත් කල්පනා කරා මේ උත්තර ස්වාමීන් වහන්සේ එහෙම කිව්වේ කියලා. එයාටත් එහෙම හිතලා කියලා ඇව්වා ආණ්ඩුකාරතුමා නෙවෙයි මේ ශ්‍රද්ධාවන්තෙක් ඇවිත් ඉන්නවා එන්ට අවසරද කියලා අහන්නෙත් කියලා. ඒ පණවිඩෙන් ගෙනිච්ච නිලධාරියාට කිව්වා ශ්‍රද්ධාවන්තෙක් කෙනෙක් ඉන්නවා නම් එයාට එන්න පුළුවන් කියලා. එච්චරයි කතාව. ඕනම තැනකට අපි අපේ තනතුර අරගෙන ගියොත් ඒ තනතුරේ කන් දෙකට හෙන දේවල් විතරයි ඇහෙන්නේ. දැන් මම අම්මා කෙනෙක් හැටියට ඕන જાති මේකෙදි කියයි කියලා හිතාගෙන ගියොත් ඒක විතරයි ඇහෙන්නේ. අනිත්‍ය වගේ යන්නේ. තාත්තා කෙනෙක් හැටියට ගියොත් ධර්ම සාකච්ඡාවක් අහන්න එහෙමයි හිතෙන්නේ. ඒ තමන්ගේ தત્ත්වය තරහා පිරෙම. මං භික්ෂුවක් හැටියට ගියොත් ඒ භික්ෂුවේ තැහෙන්නේ භික්ෂුවට ඕන ටික විතරයි. ධර්ම හුඟා දන්න වාගීශ්වරාචාර්ය කෙනෙක් ත්‍රිපිටක වාගීශ්වර කෙනෙක් කව එයාට පේන්නේ විදිහට. එහෙම නැතුව මේක ඇහෙන්ට ඉගෙන ගන්න ඕන. ඒක තමයි මෙතෙන්දි සිද්ධ වෙන්නේ. සෝන දණ්ඩ. ඒකේ කතාවෙන් තේරෙනවා සෝන දණ්ඩ ඒ අපි හිතමු යාට කියපේ ආණ්ඩුකාර වෙලේ කියලා. ඒ සෝන දණ්ඩ ආණ්ඩුකාරතුමා ගේ මනස වැඩ කරපු විදිහ පේන අවසානයේ. මේක ගන්න තියෙන එක මේක ඊළඟට ගන්න හොඳම දේ තමයි අපි කලිනුත් කතා කරා මාස 12කට 15කට පෙරදී එතකොට අපි කතා කළේ මේක ගැන මේ පඤ්ඤවතෝ සීලං සිල්වතෝ පඤ්ඤා ප්‍රඥාව ඇති කෙනාට තමයි සිල් පෙරෙන්න පටන් ගන්නෙ සිල් පෙරෙන්න පටන් ගන්න එකට ප්‍රඥාව පිරිනවා කියලා අර අතින් අත හොදනවා කියලා කිව්වේ ඒක තමයි මූලිකත්වෙම දැනගන්න ඕන ධර්මකාරණේ සෝනදාන සූත්‍රය හතරවෙනි සූත්‍රය දීඝනිකායේ සීලakkණ්ඩ වර්ගයේ. ඒවං මේ සුතං ආනන්දහාඳුරුයි සංඝහා ක්‍රිස්තුවිරයන් වහන්සේලාගෙදි කියපු එකෙන් මම මෙහෙම ඇහුවා. මේ සූත්‍රය කියන්නේ බොහෝම ටිකරපු දෙයක් ඒගෙන කතා කරන්න. ෆෝමියුලා කියලා කියන්නේ එහෙම එකක්. ඒකං සම්යං ඒ කාලික භගවා භාග්‍යතුන් වහන්සේ අංගේසු අංග අපි අහලා දෙන අංග මගද කියලා ඒ ඒ අපේ පළාත් දෙක එකතු කරලා තමයි සේනෙ බිම්බිසාර මහරජතුමා රාජ්‍ය පාලනය කළේ අංගේ සහ මගදී මේ අංග ජනපදයේ චාරිකාන් චරමානෝ චාරිකාවේ කරනවා පාඨ කරන බුදුරජාණන් වහන්සේ මහතා බික්කු සංඝේන සද්දින් පංචමත්තේ බික්කු සති 500ක් විතර භික්ෂුන් වහන්සේලා සමග උන්වහන්සේ චාරිකා වැඩ වාසනවා බෙඩ වාසය කරන කාලෙක චම්පාය පදවසරි චම්පා කියන නගරයේ හිටිය තත්‍රසුදම් භගවා චම්පායන් විහෙරති ගග්ගරාය පොක්කරිනා තීර ගග්ගරා කියන වැවේ පොකුණ වැවේ කෙළවරක උන්වහන්සේ එක්තරා තැනක වැඩ ඉන්නවා. තේන කෝපන සාමනේ ඒ කාලේ සෝන දණ්ඩු බ්‍රාහ්මණ. මේ සෝන දණ්ඩ බ්‍රාහ්මණ චම්පං අජ්ජහවසිත. ඒ චම්පාවෙහි එයා ඉන්නවා. එයා පාලනය කරගෙන ඉන්න කාලේ. අර පොක්කසාතිතුමාට වගේම මෙතන පොක්කර සාත්‍ය ඇත්තට ඒ ඒ උගත් වයුද්ද ඇත්තට ඒ මූලිකත්වයේ අධ්‍යාපන ආයතන මූලිකත්වයේ ලැබල සීළු පහසුකම් ලබා දුන්නේ කෝසල මහරජතුමා ප්‍රසේනදිත් කෝසල මෙයා වෙන රාජ්‍යයක රඤ්ඤා මාගදේන සේනින් බිම්බිසාර දින්නම් රාජදායන් බ්‍රහ්මදෙය. එයාට නිල නිවාස නිල සිලූම් පහසුකම් සහිත විශාල ඒ ගයක් මාලිගාවක් එක්ක එයාට ඒ පහසුකම් සහිතව සත්තු සදම් පිරිබල තියෙනවා සතින කට්ටෝදකම් ඒ අවශ්‍ය සත්වයෝ ඉන්නවා ඊට පස්සේ ඒ කට්ටියට අවශ්‍ය තනකොළ අවශ්‍ය සියලු දේම වතුර, දර හැම දෙයක්ම සදාන්‍යම් රාජභෝග. ධන දාන්න ඔක්කොමත් එක්ක යාට පවර්ලා දීලා තියෙනවා. ඒ ආණ්ඩුකාරවරයෙක් නිසා. අසෝසුංකෝ චම්පියක බ්‍රාහ්මණ ගහපතිකා මේ චම්පෙය නගරේ බ්‍රාහ්මණ කට්ටියට අහන්ත ලැබුණා. දැන් අපිව දන්නවා දැන් බුදුහාඳු කොහේ හරි ගියොත් ඒ ප්‍රචාරයට වෙලාවක් යන්නේ නැහැ. මොකද උන්වහන්සේ තරම්ම එක්ක විරුද්ධ අනිත් වැඩ කරනවා නැත්නම් ආදරෙන් යනවා. මේ කවුද අලුත් එක්කෙනා කියලා බලන්ට යනවා. අපි කිව ශ්‍රමණත්වයට ඉහළම පූජනීයත්වයක් දුන්නේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ. නිසා අපි උන්වහන්සේට ගෞරව ගෞරවයක් එන හැටියට මගේ මනස භාවිතා කරන්න ඕන. ඒ ඇත්තන්ට ඇහුණා මේ සමන සමනෝ කලු බොහෝ ගෝතම මේ ශක්‍ය පුත්තෝ ශක්‍ය කුලා පබ්බජිතු මේ ශාක්‍ය කුලයෙන් ශාක්‍ය ජනපදයෙන් ඇවිල්ලා ශාක්‍ය පුත්‍ර වූ සමන ගෞතමයන් මේ අංග මගදේ අංග ජනපදේ චාරිකා කරනවා දැන් මේ ඇහෙන්නේ නැති අපි එතන ඉන්න ඕන මේ අපි දැන් ඉන්න ගෙදරක් ඇතුලේ මේ රූප මොකද්ද කම්පියුටරයක් ළඟ පිටුක වල ඒ විදිහටත් වඩා ඒ ඒ නගරයට ඇතුළේ බලන්න ඕන කොහොමද ඇත්ත කතා කරන්නේ අහලා අහලා විතරනේ තියෙන්නේ ඒතර අර ඉතිපිසෝ භගවා කියලා අහන්නේ ඉතිපිසෝ භගවා කියන්නේ එයා මෙහෙමත් වෙන්න මෙහෙම බැලුවත් එයා රහත්තුලු. ඔහොමනේ කතා කරන කවුරුත්. මෙයා හොඳයිලු. ඉතින් ඇත්තන් කතා කරන්න හුඟක් තියෙන කවුරුත් කතා කරන ඉතිපිසෝ භගවා අරහං එයා හොඳටම හොඳටම සුදුස්සෙක්ලු මෙහෙම බැලුවත් ඉතිපි කියන්නේ එහෙම මේ විදිහට බැලුවත් අර ශ්‍රී ලංකාවේ ගාථා තියෙන පැරණි තරුණවස සෝ භගවා ඉතිපි අරහං අරහං වත සෝ භගවා අනිත් විදිහට මේ විදිහට බැලුවත් උන්වහන්සේ ඉසමන ගෞතමයන් වහන්සේ අරහත් ත්වයට පත්වලා ඉන්නේ වඳින්ට සුදුස්සෙක් මොන හරි පූජානයක් දෙන්නට සුදුස්සෙක්ලු එහෙම ඉතින් ඔක්කොම කතා කරනවා. ඒ කටේට ඇහුනේ එහෙමයි. කලින් දැකලා නැහැනේ කලින් දැකලා නැහැ. සම්මා සම්බුද්ධෝ එයා ටිකක් නෙවෙයි අවබෝධ කරගෙන ඉන්නේ සම්පූර්ණයෙන් මේකේ තේරුම් අරගෙන. මේ උගත් බ්‍රාහ්මණය උගත් මොකක්ද හරි එතන හිටපු චම්පේය වාසී බ්‍රාහ්මණයන්ට ඇහෙන හැටි එතු කියන සම්මා සම්බුද්ධ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා ප්‍රසිද්ධ ඉති විජාචරණ සම්පන්නෝ දැනුමෙන් විතරක් නෙවෙයි චරණයෙන් සිල්වත් ගුණවත් කමනොත් අංග සම්පූර්ණයිලු ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන හිතෙන જાතිය අපි හිතන්න ඕනේ එතු කොහොමද කතා කරන්නේ සුගතෝ තාම මනාව කතා කරනවා ලස්සන්ට ගමන් බිමන් යන්නේ ඒ වගේම තමන් යන ප්‍රතිපදාව අකුරටම කරලයි ඒ தත්තට පැමිණලා ඉන්නේ මම මේ ඇත්ත කතා කරනවා කියලා හිතලා මම මගේ වචන කතා කරන්නේ ලෝකවිදු ලෝකයේ පිළිබඳ දැන් දැනගන්න ඕන හැම දෙයක්ම මහන්සි දැනගෙන ඉන්න සම්න ගෞතමයන් වහන්සේ අනුත්තරෝ පුරුෂ ධම්ම සාරති. එයාට වැඩි ලොකු ඉහළ කෙනෙක් නෑ. දමනේ ක්‍රාන්ත සුදුසු ඇත්තන් දමනේ ක්‍රාන්ත. ඒ තරම් ඉහළට හොඳටම ක්‍රමයට දාන්න. අර කවුද කිව්වේ යන්න එපා ආවර්තනීය මායාවක් තියෙනවා කියලා. එයා මන්ත්‍රයක් දන්න ඕන කෙනෙක් තමන් පැත්තට හරව ගන්න කියලා. හිතලා බලන්න අර මේ දවස්වල මේ සෝන සූත්‍රය ගැන ඇත්ත ප්‍රචාරය කර අර සෝනට මහා කච්චාන හඳුරු කිව්වේ බුදුහාරු බලන්ට යන්න ඕනේ කියනකොට යන්න බලන්ට ඒ සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේ ගිහින් ඇහෙම්ම බලා ගන්න. පාසාදිකම් පසාදනීයන් සන්තේන්ද්‍රියන්. දකින්ට ආසයි තෙනවා. දකින්ට වාසනාවක් තියෙනවා. සන්ත අතිශයින්ම ප්‍රණීති සාන්තේන්ද්‍රයන් තියෙන. උත්තම දමත සමත මනුප්පත්තං. ඉහළම සාන්ත භවයට උන්වහන්සේපත්තල. වැදගත් දෙයක් තියෙනවා. දන්තං ගුත්තං යතින්ද්‍රියං හැම ඉන්ද්‍රියක්ම සංවරයි. උත්තමයි නාගං කියලා කියනවා. ශ්‍රේෂ්ඨ පුරුෂයෙක් කියලා. එතකොට ඒ බ්‍රාහ්මණ ඇත්තෝ එහෙම කතා කරගෙන උන්වහන්සේනම් කච්චානාන් රේම කිව්වේ. නමුත් හිතලා බලන්න දැන් අපි අපි දකින්නේ පිළිමයක් හැටියට. නමුත් ඒ ආරෝහ පරිණාහ දේහයක් සහිත අපි කියන්නේ හැන්සම් කියලා කුමාරයෙක් හැටියට ඒ ශාක්‍ය ජනපදයේ සිද්ධාර්ථයන් දැන් සම්මයක් සම්බුද්ධ වෙලා ඉතින් මේ ඇත්තෝ ඒ ඒ ඒකයි කතා කරලා යන්න හදාන්නේ කොහොම හරි බලන්න. සත්තා දේව මනුස්සානම් මිනිසුන්ට විතරක් නෙමෙයි මනුෂ්‍ය නොවන තන්ටත් මාර්ගය කියලා දෙනවලු ඒ ඇත්තා. බුද්ධෝ භගවා තමන් අවබෝධ කරගත්ත දේ අනිත්‍යයට අවබෝධ කළ දෙන්න පුළුවන් භගවා අතිශයින්ම පුණ්‍යවන්තයි අතිශයින්ම පුණ්‍යවන්තයි සිද්ධාර්ථ ගෞතමයන් ඒ වගේම හැම දෙයක්ම කියලා දෙනකොට බෙදලා බෙදලා පැහැදිලි කරලා දෙනවා අපි හොඳටම දන්නවා අපේ ශාස්ත්‍රුන් වහන්සේ කියන්නේ ඔය චම්පෙය ඇත්තෝ ඕගෙන කතා කළා අපි චම් කියලා ඔක්කොම යන්තිය ඒක මේ ධර්ම දේශනා කරන පටන් ගන්න තැනත් හොඳයි මැදත් හොඳයි අගත් හොඳයි සපියන් කියලා කොහොම යනවා කොහොමද යන්නේ ඔන හොඳ වචන තියෙනවා අතකෝ චම්පී එක එතු කියනවා සාදුකෝපන තතහ රූපාරං අරහතන් දස්සනං ඒ ඒ වගේ ගුණ කීර්ති ගෝසාවක් තියෙන උතුම් ඇත්තන් දැකිනෙක් දකින්ට වටිනවා. එත්තු සම්පායනික්ක මිත්වා සංඝා සංඝී ගොනු ගොනු හැදිලා නැත්නම් පිරිස් පිරිස් හැදිලා සංඝ කියලා කියන්නේ පිරිසට සමූහ සමූහ වශයෙන් ගණීභූත කණ්ඩායම් කණ්ඩායම් වශයෙන් යේන ගග්ගරා පොක්කරණී ගග්ගරා වැව් පැත්තට එයතු යනවා. තේනකෝපන සමයේන ඒ කාලයේ සෝන දණ්ඩෝ බ්‍රාහ්මණ සෝන දණ්ඩයි බ්‍රාහ්මණයා එයාගේ මාලිගාවේ උපරිපාසාදේ ඉහළ මාලයට ගිහිල්ලා දිවාසෙයන් උපගතෝ හොත් දිවා විරණේට එයාගේ තවල් කෑමෙන් පස්සේ විවේක ගන්න. ආණ්ඩුකාරවරේ දවල් ඔක්කොම අවශ්‍ය කටයුතු කාර්යාල කටයුතු ඉවර කරලා කෑමෙන් පස්සේ විවේකයක් ගන්න. අද්දසාකෝ සෝනදණ්ඩු බ්‍රාහ්මනෝ සෝනදණ්ඩ බ්‍රාහ්මන දැක්කා සම්පෙය්‍යකේ බ්‍රාහ්මන ගහපතිකේ සම්පානික් මිත්වා සංඝා සංඝී ගණීභූතේ යේන ගග්ගර අපුක්කරිනී තේන සංකම අසම්පෙය්‍යක බ්‍රාහ්මන ගෘහපතිවරු ඒ මහත්තුරු චම්පාවෙන් කණ්ඩායම් කණ්ඩායම් වශයෙන් පිරිස් පිරිස් වශයෙන් එකතු වෙලා ගග්ගරා වැව වැව පැත්තට යනවා දැක්කා. දිස්වා කත්තං ආමන්තේස්. කත්ත කියලා කියන්නේ දැන් ඔය ක්‍රස්ට් එක කියන්නේ රූලනේ කත්ත කියන්නේ එයාට හිටිය ඇමතිවරයා. ඒ ඇමති පාලනේ බාර ඇමති රාජ්‍ය ඇමති කියලා හිතමු එයාට කතා කරලා කිව්වා කින්නු බොහෝ කත්තේ ඇමතිතුමනි මේ චම්පෙයේ ගහපතිවරු පිරිස් පිරිස් වශයෙන් මේ ගග්ගරාභව පැත්තට යනවා ඇයි කියලා ඇහුවා. එතකොට ඒ එයා දැනගන්න හිටියා අතිබෝ සමනෝ ගෝතමෝ සත්‍යපුත්තු සත්‍යකුලා පබ්බජිතෝ ආණ්ඩුකාරතුමනි මේ ශාක්‍ය පුත්‍ර ගෞතමයන් වහන්සේ අර ශාක්‍ය කුලයෙන් පැවිදිලා ඉන්න එක්කෙනා විශාල භික්ෂු පිරිසක් සමග චම්පාවට ඇවිත් ගග්දරා වැව ළඟ වැඩ ඉන්නවා. ඒ ඒ අර විදිහට මෙයත් කියනවා මෙහෙම සුළුපටු කෙනෙක් නෙවෙයි. දැන් මම මේ එයාගේ වචන කියන්නේ විසු සූත්‍රයේ වචන නෙවෙයි අපිට තේරුම් ගන්න ඕන. අපි ලං වෙන්න ඕන. අපි ආදරයෙන් ලං වෙන්න තථාගතයන් වහන්සේට. ඒ කතා කරන්නාගේ ස්වභාවය නිසා මේකම අවශ්‍ය නැහැ එකිනෙක එක් තාලෙට. මා අත්නෝමතික වෙන්න ඕන මං ගැන කතා කරන මං තථාගතයන් වහන්සේට සමීප වෙන්නේ ආයුරින් නිසා. ඇහැට එමෙනවා නම් තථාගතයන් වහන්සේ නිසා වාසිදායකයි. එයත් කියන එතකොට රාජ්‍ය අමාත්‍යවරයාත් කියන අර සෝනදණ්ඩට ඒ ඒ සමන ගෞතමයන් වහන්සේගේ විශාල කීර්ති ගුණයක් පැතිරලා තියෙනවා. එයත් අරහත් සම්්‍යක් සම්බුද්ධයි විද්‍යාචරණ සම්පන්නයි සුගත දැන් ඒවා දන්න අපි අපිට තේරුම් ගන්න ලෝකවිදු අනුත්තර පුරුෂ ධම්මසාරති සත්තා දේමනසන බුද්ධ භග තමේතේ භෝ භවන්තං ගෝතමන් දස්සනාත සංකමත ඒ මේ ඇත්තෝ ඒ භව ගෞතකන් දකින්න තමෝ යන්නේ කියලා කියනවා එතකොට යා කිව්වා තේනහි භෝක්ඛත්තේ යන සම්පීයකා බ්‍රාහ්මණ ගහපතිකා තේනුප සංගම්. එහෙනම් මේ අමාත්‍යතුමනි ගිහිල්ලා ඒ ඇත්තන් ළඟට ගිහිල්ලා කියන්ට පොඩ්ඩක් නවතෙන්න. පොඩ්ඩක් නවත. ආගමෙන්තු කිර භවන්තෝ සෝන දණ්ඩෝ බ්‍රාහ්මනෝ සමනං ගෝතම දසන ප්‍රසංකම්සිත. පොඩ්ඩක් නතර වෙන්න කිව්වා. ආගමෙන්තු කිර භවන්තෝ ඔයත් පොඩ්ඩක් නතර වෙන්න ශ්‍රමණ ගෞතමයන් වහන්සේ බලන්ට සෝනදන්වත් කැමති එතුමා ලෑස්ති වෙලා එනකන් නැත්තම් එතුමා කියන තීරණයක් ගන්නකම් කවුරුත් ඡන්ද එපා ආණ්ඩුකාරයෙක් කරේට එයා කිව්වා දෙයත් පිළිගත්තා තේන කෝපන සමේන ඒක දැන් එතකොට මේක ආරංචි යනවා දැන් මෙහෙම පිරිස් යනවා සමන ගෞතමයන් වහන්සේ දකින්න ඒකට කමන්නේ දැන් මේ දැන් ආණ්ඩුකාරවරයාත් අර ශ්‍රමණයන් වහන්සේ දකින්න යන්න හදනවා. තේනකෝපන සමයේන ඒ කාලයේ නානා වේරජ්‍යකානම් බ්‍රාහ්මණාන එක එක රාජ්‍යවල් වලින් ඇවිල්ලා හිටියා තවත් බ්‍රාහ්මණරු 500ක් විතර මොකක් හරි සම්මේලනයකට වෙන්න ඕන. කම්පායම් පටිවසන්ති කේනසි දේව කරණීය. ඒ කට්‍යත් ඒ කාලේ චම්පාවේ ඉන්නවා. අස්සෝසුන් කෝතේ බ්‍රාහ්මණ. ඒ බ්‍රාහ්මණ වරුන්ටත් අහන්න ලැබුණා සෝනදණ්ඩ බ්‍රාහ්මණත් සමන ගෞතමයන් බලන්ට එයා ළඟට යනවා කියලා. මම මේ තේරෙන බසින් කීවි. ඒ ඇත්තට සෝනදණ්ඩ බ්‍රාහ්මණ ඒ බ්‍රාහ්මණ ඒ ආණ්ඩුකාරතුමා ළඟට ගියා. ගිහලා කිව්වා සච්ඡං කිර භවං සෝණ දණ්ඩෝ සමනං ගෝතමං දස්සන උපසංකමිසති. ඇත්තද භව සමන මේ සෝණ දණ්ඩතුමා මේ ශ්‍රමණ ගෞතමයන් දකින්ට යන් ලැස්ති වුණා කියලා කියනවා. ඒවම් කෝමේ භෝ හෝති. ඒක එහෙම තමයි මම එහෙම තීරණයක් ගත්තා. අහම්පි සමනං ගෞතමං දසන ප්‍රසංකමිසා මාත් ඒ ශ්‍රමණ ගෞතමයන් දකින්නට ගෞතම ශ්‍රමණයන් දකින්නට මාත් උන්වහන්සේ ළඟට යන්න හිතානින්. ඒකට ඒත්තු කිව්වා මාභවන් සෝන දඬු සමනංගෝ දස්සන ප්‍රසංකම්. පින්වත් සෝන දඬු තුමා සමන ගෞතමයන් දකින්තේ ඒ ඇත්ත ළඟට නයන් යන්න එපා. ඒ අර විශේෂ හේතු නිසා ආපු එක් එක රාජ්‍ය වලින් ආපු සම්මන්ත්‍රණයකට ආපු ඇත්තු කිව්වා කියන්නේ. සමහර උගත්තායනේ එන්න ඇත්තේ මූලිකව තමයි මේ රාජ්‍යවල ඉන්නේ ඉහළම උගත්තු නැත්නම් දේශපාලන බල පුළුවන් කාර්කම් තියෙන ඇත්තුනේ යවන්නේ විදියට මේ ඇත්තොත් එහෙම වෙන්නේ. එහෙම කියලා ඇත්තු කිව්ව ඇයි සුදුසු නැත්තේ යන්න කියලා. 11 11ක් විතර මට මතකයි 11 විදි 11 විදි ආකාරයේ ඒ වත් ගණන අවශ්‍ය නැහැ. එයාලා කරුණ කිව්වා ඇයි ඔබතුමා සුදුසු නැහැ ත්‍රිපුත්‍ර ශ්‍රමණ ගෞතමයන් දකින්ට ශ්‍රමණ ගෞතමයන් පැමිණිතු ඔබතුමාගේ මාලිගාවට ඔබතුමා දකින්න. ඒකයි මේ ඇත්ත කියන්න හදාන්නේ. න අරහති භවං සෝන දණ්ඩෝ සමනං ගෝතමං දස්සන උපසංකමිතු. සෝන දණ්ඩ තුමා ඔබ පින්වත් සෝන දණ්ඩ ඔබතුමා ශ්‍රමණ ගෞතමයන් දැකීමට ගිහිල්ලා බෑ දකින්න සුදුස්සෙක් නෙවෙයි. තචේ භවං සෝනදණ්ඩෝ සමනං ගෞතමං දස්සන උපසංකමති. සෝනදණ්ඩ ඔබතුමා සමණ ගෞතමයන් දකින්ට ගියොත් ආණ්ඩුකාරවරයෙක් බ්‍රාහ්මණ සමනස් ගෞතමසි අසෝ අභිවද්දිස්. සමණ ගෞතමයන්ගේ කීර්තිය වැඩෙනවා තවත්. යම්පි භෝතෝ සෝනදන් සෝනදන් ලාස්ස යසෝ හායිසති. සෝනදණ්ඩතුමාට තිබිච්ච තියෙන ගෞරවය ප්‍රචාරයේ කීර්තිය අඩු වෙලා යනවා. ගෞතමයන් වහන්සේගේ පිරිස වැඩි වෙනවා. හිමිනාම පණංගේන මේ මේ කරුණ නිසා නැ අරහති භවන් සෝන දණ්ඩෝ සමනං ගෝතමන් දස්සනායි උපසංකමිතු මේ හේතුව නිසා කොහොමදවත් සෝනදණ්ඩ තුමා සමන ගෞතමයන් දැකීමට සුසු නෑ සමනෝත්ව ගෞතම අරහත් භවන්තං සෝනදණ්ඩං ප්‍රසන්න උපසංකමති කමතිම් ශ්‍රබණ ගෞතමයන් අවශ්‍ය නම් පුළුවන් සෝනදණ්ඩ තුමා බලන්ට තුමාගේ මාළිගයට එන්න සුදුස්සෙක් කියලා ඊට පස්සේ තව කාරණයක් කියලා සෝනදණ්ඩ තුමා උබතෝ සුජාතෝ මාතෝ පිතුජෝති සංසුද්ධ ගහනිකෝ යාව සත්තමා පිතාමහ යුග අපි කියන්නේ හත්මුතු පරම්පරාව දක්වා කියලා ඒ දක්වා ඉහළ පවුල් වලින් පැවතෙන කෙනෙක් ඔබතුමා කවදාවත් බ්‍රාහ්ම ජාතියෙන් පිට ගිහිල්ලා නැහැ. කවදාවත් බැනුම් අහපු නැති, අවමන් ලැබුව නැති පවුලක්. ඒ නිසාත් ඔබතුමා ඒ සමන ගෞතමයන් දැකීමට සුදුසු නෑ යන්ට ඒ උන්වහන්සේ බහැ දකින්ට යන්ට සුදුසු නෑ. භවංසෝන දඬු අද්දෝ මහත් ධන ඒ විතරක් ඔබ අතිශයින්ම ධනවන්ත කෙනෙක් විශාල භෝග සම්පත්තියක් ඇති කෙනෙක් ඒ නිසාත් සුදුසු නැහැ සමුණ ගෞතමයන් දකින්න සෝන දඬු අධ්‍යායකෝ මන්තදරු හොඳට අධ්‍යාපන ලැබුව කෙනෙක් උගන්වන කෙනෙක් මන්ත්‍රධාරී කෙනෙක්. තින්නම් වේදානම් පාරගු. වේදයන් හොඳටම ඉගෙනගෙන තියෙනවා. ඉවරයි කෙලවරම. ඉතිහාසය දන්නවා. ව්‍යාකරණ ශාස්ත්‍ර දන්නවා. ඒ වගේම ලෝකායත මහා පුරුෂ ලක්ෂණ ගැන දන්නවා. ජ්‍යොතිෂ් ජ්‍යොතිර්විද්‍යාව ලක්ෂණ ශාස්ත්‍ර ඔක්කොම දන්නවා. ඒ නිසා සමන ගෞතමයන් දකින්නට යන්න කොහොමද සුදුසු නැහැ. ඒත් අට උන්නම් එවිත් ඔබතුමා දකින්න සුදුසුයි. මම දැන් ඒ ටික ටිකම භවං යසෝන දඬු અભිරි උපෝදස්සනීයෝ ඔබතුමා අතිශයින්ම ප්‍රිය ප්‍රියකාරී දර්ශනීයයි පාසාදිකෝ කෙනෙක් දැක්කහම පැහැදෙන සුළු ඔබතුමා පරමාය වන්න පොක්කරතා සමන්නා ඉහළම වර්ණයකින් චවි වර්ණයකින් යුක්තයි බ්‍රහ්ම වන්නේ ඉහළම ශරීර වර්ණයක් තියෙනවා බ්‍රහ්ම වච්චසී ඒ දෙකම සමානයි බ්‍රහ්මේකුට සමාන වූ රූපලාවන්‍යයක් තියෙනවා. අකුද්දාවකාසෝ දස්සනාය. දකින්ට ලැබුණොත් එක පුංචි දෙයක් නෙවෙයි ඉහෙළම හොඳම දෙයක්. භවන්නේ සෝන දණ්ඩෝ සීලබා බුද්ධ සීලී ඔබතුමා හොඳ ආචාර සීලී ආචාර සම්පන්න කෙනෙක්. බුද්ධ සීලී වායු සීල්වත් බව හොඳටම තියෙනවා. බුද්ධ සීලයෙන් සමන්නාගත්තු ආචාර ධර්මසින් ඉහෙළටම යුක්තයි. භාගනිසෝන දණ්ඩෝ කල්යාණ වාචෝ ඔබතුමා හොඳට කතා කරන කෙනෙක්. කල්යාණ වාක් කරන හොඳට කතා කරන්න පුළුවන්. බොහොම මතසිත භාෂා පාසා පාවිච්චි කරනවා. එන්සසෝම ඒ ගුණයත් ඔබලා තුමා ළඟ තියෙනවා. කෙනෙකුට තියේ තිබිය හැකි ඉහළම ගුණයන් කියන. භවංසෝන දණ්ඩෝ බහුවණං ආචාර්ය පාචරියෝ බොහෝ ඇත්තන්ට ඔබතුමා ආචාර්යවරයෙක් මහාචාර්යවරයෙක් තීනි මානවක සතානි මන්තේ වාචේති මන් 300ක් බ්‍රාහ්මණ තරුණයන්ට වේද මන්ත්‍ර කියලා දෙනවා බාහුයි කෝපන නානා දිසා නානා ජනපදා මානව කාගච්ඡන්ති භූතෝ සෝන දන්දස්ස සම්තිකේ මන් තත්තිකා මන්තේ අදීතුකාම මන්ත්‍රයන් ඉගෙන ගන්න මන්ත්‍රයන් හදාරන්නට නොඑක් ජනපද වලින් ඔබතුමා ළඟට බ්‍රාහ්මණ තරුණයන් එනවා එවනවා බවං සෝන දණ්ඩෝ ජින්නෝ බුද්ධෝ මහල්ලකු ඔබතුමා දැන් බොහොම වයස් වයෝවෘද්ධයි අද්දගත්ෝ වයවනුපත් වයසට ගිහිලා ඉන්නේ සමනෝ ගෞතමෝ තරුණ තරුණ පබ්බජිතු සමන ගෞතමයන් වහන්සේ තාම තරුණ කෙනෙක් තරුණ කාලේ පැවිදිලා තියෙන්නේ භවං සෝන දණ්ඩෝ සංයෝ මාර්ගදස්ස සේනස් බිම්බිරා සක්කතෝ ගරුකතෝ මානිත්තු පූජිතෝ ඔබතුමා සේනි බිම්බිසාර මහරජතු මගද මහරජතුමා විසින් පූජා කරපු කෙනෙක් ඒ කියන්නේ ඉහළ සැලකිලි ලැබූ කෙනෙක් එතුමාගේ ඒ වගේම පොක්කර සාර්ථි බ්‍රාහ්මණයාත් ඔබතුමාට ගරුක ඒ ඔබතුමා ඉහළම ධනයක් සාර්ථක මෙහි ඉන්නවා ඒ නිසා ඔබතුමා යා යුතු නැහැ අවශ්‍ය නම් සමන ගෞතමයන් මෙහාට ඇවිල්ලා ඔබතුමා බහැදෙක්කාවේ යන්න නම් එපා එහෙම කියනකොට යාන්දුකාරතුමා මේ ඔය මා භාග ගණන් කළ හැටියට 11ක් 12ක් විතර කරුණු ලියා කීවා ඔබතුමා සුදුසු නැහැ ශ්‍රමණ ගෞතමයන් දකින්න අවශ්‍ය නම් ශ්‍රමණ ගෞතමයන් එන්න මේක හොඳ කතාවක් තියෙනවා බුදුහාඳු මේ කාලේ වෙනකොට තාම තරුණයි තාම තරුණ අර්ධ 50ක් 50ක් විතර ඇති අරයට වඩා තරුණයි කියන්න නම් එතකොට යා කියන ආණ්ඩුකාරතුමා සෝනදාන ආණ්ඩුකාරතුමා කියන බ්‍රාහ්මණයන්ට අර එක එක රාජ්‍යවලින් සම්මන්ත්‍රණය සඳහා ආපු බ්‍රාහ්මණවරුන්ට කියනවා තේනහි බෝ මම පිසුනාත් එහෙනම් මට කියන්න තියෙන දෙත් අහන්ට යතා මායමේ වරහම භවන්තං ගෝතමන් දසන සංකමිත ඒ භවන් ගෞතමයන් වහන්සේ දැක්වීමට මම මා සුදුස්සෙක් කියන එක මට තියෙන කරුණ. නැත්තේ වරහති සෝභවං ගෝතම අම්මා කණ්ඩාසන සංකමිතුම් ඒ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අපි ඉන්න මාලියාවට අපි බැහැ දකින්ට එන්ට සුදුස්සෙක් නෙවෙයි කියන කරුණ ටික. අර කීප හැටියට ඒත් කියනවා ශ්‍රමණ ගෞතමයන් ඉහළම පවුලකින් පැවතෙන්නේ ඒතොට ඒත් දැන් ওই පොදු සමාජයේ හිතන හැටි ස්වරූප කෙනෙක් හම්බ වෙනවනම් කොහෙන්ද ආවේ මොන පළාතෙන්ද ආවේ කොයි පවුලෙන්ද ආවේ කියන අහන එක අප ළඟත් ඒක තියෙනවා. ඒ වගේ දැන් මෙයා කියන සෝන දණ්ඩේ ආණ්ඩුකාරතුමා කියනවා ඒ ශ්‍රමණ ගෞතමයන් ඉහළම පරම්පරාවකින් පැවතෙන්නේ. මාතෘත්වයෙන් පීතෘත්වයෙන් හත්මුතු පරම්පරාව දක්වා ඉහළම තත්ත්වයේ ඉන්නේ. ඒ නිසාත් ඒ නිසාත් එයා සුදුසුයි මා සුදුසු යුතු එතුමන් බෑ දකින්න අන්ට එතුමා මා බලන් තිනවා නෙවෙයි. දා අර 11 එක මෙයා මේ මගේ ගණන් කීලි වර ගණන් හදන්න යන්නේ 28ක් 29ක් විතර මෙයා කියනවා. ඒ එක හඬුව ඇතු ඉවසිල්ලක් ඇතු අහ ගන්න වෙනවා මම වචන පාවිච්චි කරන උත්සාහ ගන්න ප්‍රියමනාප විදිහට. සමනෝ කලු භෝගෝතමෝ මහන්තන් ඥාති සංගම් ඕහාය පබ්බජිත ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විශාල ඥාති පිරිසක් අත්තරලා දාලා වැදගත් ඥාති පිරිසක් අත්තරලා දාලායි පැවිදි ඉන්නේ. ඒ නිසා මා ආණ්ඩුකාරයෙක්වරේ කැටිල සුදුසියතුමා බෑ දකින්න යන්න. සමනෝ කලු භෝගෝතමෝ පහූතං අඤ්ඤසවන්නං ඕහාය පබ්බජිතෝ භූමිගතන්ත විහාතන්ත. ශ්‍රමණ ගෞතමයන් විශාල සත් ධන ධාන්‍ය සුගයක් හිරාන්‍යස්වන ඒ කියන්නේ දා රත්තරන් ඒ කියන්නේ වස්තු තොගයක් අයින් කරලා ඒ පැවිදිලා තියෙනවා. නිදන් කරපුවයි නිදන් නොකරපුවයි. ශාල ධනස්කන්ධයක් අයින් කරලායි සිද්ධාර්ථ ඒ මාලිගාවෙන් කම්පික එක ගියන් තන්නේ දවවක්. යසෝදරා වගේ කෙනෙක් ඇත්තු ගැන ගෞරවයක් කෘතඥතාවක් ඇති කරගන්න ඕන. සමනෝ කලු බොහෝ ගෝතමෝ ධාරෝ සමානෝ යවා සුසු කාලකේසෝ භද්‍රේන යොබ්බනේන සමන්නාගතු පටමේන වායසාගාරස්මන ගාරයම් පබ්බිජිතු ඒ පිසාතුන් වහන්සේ ඒ ශ්‍රමණ ගෞතමයන් ඊටාම තරුණ කාලේ කලු කෙස් තියෙන කාලේ භද්‍රේන යොබ්බනේන සමන්නා පූර්ණ යෝන් වයසේදී තමා ගේ ගෙදර අත්තල් ගී ගෙදර අත්තල දාල් ගිලා පැවිදි වුණේ අනගාරී පැබ්බජිතු සමනෝ කල භෝගෝතමෝ ඒ ශ්‍රමණ ගෞතමයන් පින්න ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අකාමකානම් මාතා පිතුණක් අම්මා තාත්තාගේ අකමැත්ත තියෙද්දි කිසිම කැමැත්තක් තිබුණේ යන්නත් අපි දන්නවා සුද්ධෝදන මහරජතුමාට උනේ අසක්විත රජ වෙනවා දකින්න අසුමුකානං රුදන්තානං හේත් ඇඬු කඳුලෙන් හිටියේ මෙයා යයි යයි යයි කියලා. කේසමසුම් වහාරිත්වා නමුත් එයාට තිබිච්ච රාජ්‍ය කුමාරයෙක් වෙට තිබිච්ච කොම කෙසව් ලොක්කම් කපල දාලා කොහෙන් හරි හොයාගත්ත කාසාය වස්ත්‍රයක් ඇඳගෙන අපි කියනවා බ්‍රහ්මයන් උන්වහන්සේට දුන්නයි කියලා. කොහොම හරි උන්වහන්සේ ඊට පස්සේ දෙක කසාවත් කොහෙන් හරි පාඩු පුවපු සිදි කැලක් තම සිවුරක් හැටියට හදාගෙන ඇන්ති උන්වහන්සේ. අගාරස්මන ගාරියම් පබ්බචිත. සමනෝ කලු භෝගෝතමෝ සමන ගෞතමයන් අභිරූපෝ දස්සනියෝ අතිශයින්ම ප්‍රියංකරයි ප්‍රියකරුයි දර්ශනීයයි. පාසාදිකෝ දැක්කම පැහැදෙනවා. පරමාය වොන්න වන්න පොක්‍රතා සම ඉහෙළම වර්ණමත් බවකින් යුක්තයි. බ්‍රහ්මවන්නේ ඉහළම වර්ණය බ්‍රහ්ම වචනසී උනාසගේ හැම බැබලෙන පාටක් තියෙන. අකුද්දාවක ආසෝ දස්සනායි. ඒක පුංචි වාසනාවක් නෙවෙයි උන්වහන්සේ දකින්න තියෙනවා නම් කච්චාන මහරහතන් වහන්සේ සෝන හම් රහතන් වහන්සේට මතක් කළ වචනත් මතක් වෙන්නවා. යන්න ගිය ළමයින්ට ඉහළම සමිතයක ධමයටපත් උත්තමයන් වහන්සේ කියලා. අපි උන්වහන්සේට ආදරය කරන්න උන්වහන්සේගේ ධර්ම උන්වහන්සේ තැන් තැන්වල කිව් දේ තමයි සමනෝ කල බොහෝ ගෝතමෝ සීලවා ඉහළම සීලයක් තියෙනවා ආර්ය සීල උත්තම සීලයෙන් සමන්නාට කුසල සීලී කවුරුත් කියනවාට ගන්න જાති නෙවෙයි. ඒ අවශ්‍ය මාර්ගය දිසා දක්වන හැකියාවන් එක් පැත්තට හැකියාවක් ඇති කරන සීලය. උනාසීප්තයි. කුසල සීලෙන් සමන්නාගත සමනෝ කල්ගෝ භෝගෝතමෝ කල්යාණ වාචෝ හොඳින් කතා කරන උන්වහන්සේ කල්යාණ වාක් කරනු කාට හරි කතා කරනවා නම් බොහොම ප්‍රියමනාපයි පෝරියා වාචයි තාම ශිෂ්ට සම්පන්න භාෂාවක් උන්වහන්සේ පාවිච්චි කරන්නේ සමන්නාගතෝ විස්සත්ථය අනේල ගලාය බොහොම ප්‍රියමනාපේ වචන විස්තරල යන්නේ කැඩි කැඩි එන්නේ නැහැ ඒ වචනේ තේරුම් කරන්න ඕන දේ හොඳටම තේරුම් ගන්නවා. ඒ නිසා තමයි භගවත් වෙන්නේ. බෙදලා බෙදලා පෙන්වන්න දන්නවා. අපි දන්න උන්වහන්සේ අපි ඉගෙන ගන්න හැමදාම උන්වහන්සේ ආයතන හැටියට, ධාතු හැටියට, ඡාත්‍ය හැටියට, බුද්ධංග හැටියට කොහෙන්ද මේවා ගත්තේ? කොහෙන්ද කියලා හිතලා බලන මේ වචන වලට ඇවිල්ලා කොච්චර කී කෝටියකට මේ පෘථිවිය ඇත්තන්ටයි පෘථිවිය නැත්තන්ටයි කියලා දුන්නේ එහෙමයි නා. සමනෝ කල් භෝගතුම බහූණං ආචරිපාචු ලක්ෂ කෝටි ගණනකට උන්වහන්සේ ආචාර්යවරයෙක් මහා සද්ගුරු ආචාර්යවරයෙක් සමනෝ කල් භෝගෝතුමෝ කීන කාමරාගෝ කීන විගත ඡාපල්ලු කාමරාගය අයින් කළා තියෙනවා චපලත්වයේ කියන එක පහු කරලා ගිහිලා තියෙනවා දෙපැත්තක් නැහැ උන්වහන්සේ කියන දේ කියන හැටියට තියෙනවා සමනෝ කල භෝගෝතුමෝ කම්මවාදී කිරේවා කම්ම එහා කර්මයේ ප්‍රතිඵල කියන ක්‍රියාවේ සහ ක්‍රියාවේ ප්‍රතිඵලයක් ගැන කියන ක්‍රියාශීලී වුණොත් තමයි ඊළඟ ප්‍රතිඵලෙ ඉන්නේ කියලා අපාප පුරෙක්කාරෝ පහත් බලාපොරොත්තු නැහැ ලාමක බලාපොරොත්තු නැහැ බ්‍රහ්මඥය පදාය මේ බ්‍රාහ්මණ ප්‍රජාව ගැන උනත් උන්වහන්සේ අවමං කළ කතා කරන්නේ නැහැ සමනෝකලු භෝගතුමෝ උච්චා කුලාපබ්බිදු ඉහළ කුලයකින් අසම්බින්න කච්චේ කුලයකින් පැවිදෙ ඉන්නේ මේ සෝන දණ්ඩ කියන ඒ නිසා මං සුදුසුයි උන්වහන්සේ දකින්ට අර එක එක රාජ්‍ය වලින් පැමිණිච්ච බ්‍රාහ්මණ උගතුන්ට මේ කියන්නේ. මේ മന്ത്രിවරු හරි කවුරු හරි එන්න තියනට. අද්ධාකුලාපබ්බිජිතු සාම ධනමත් පවුලකින් එතුමා පැවිදුනේ. සමනෝ කලු සමනං කලු බොහෝ ගෝතමන් තිරෝ රට්ටා රටේ එහා කෙළවරේ මෙහා කෙළවරේ ඉඳලා ජනපද අත ජනපද එහා ජනපද ඉඳලා මේ ජනපද ඒව පහු කරගෙන කට්ටියන උන්වහන්සේගෙන් මොනවයි ප්‍රශ්නයක් අහලා විසඳුමක් අහගන්න සමනං කලු බොහෝතුමන් අනේකානි දේවතා සහසානි පානෙහි සරණං ගත්තා දෙවියනුත් නොඑක් ලක්ෂ කෝටි ගණන් දෙවිවරුත් උන්වහන්සේ දිවිහිමින් සරණ ගිහින් තියෙනවා. ඒ විතරක් නෙවෙයි මෙන්න මෙහෙම බැලුවත් මේ විදිහට කියලා කියන්න පුළුවන් උන්වහන්සේ සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ මෙහෙම බැලුවත් යා අරහං මේ විදිහට බැලුවත් යා සම්මා සම්බුද්ධයි මේ විදිහට බැලුවත් එයා සුගතයි ලෝකවිදු අනුත්තර කුසදම සාති විඥාතං සොයිගුණ ආයත්‍යා කියන කොයි විදිහෙන් බැලුවත් ওই ගුණ ටිකින් වහන්සේ ළඟ තියෙන නිසා මා දකි කැමති. ඒ විතරක් නෙවෙයි. එයාගේ මහා පුරුෂ ලක්ෂණින් අංග සම්පූර්ණ කෙනෙක්. සමනෝ කල් භෝගෝතම ඒහි ස්වාගතවාදී. ඔන්න හොඳ දෙයක් මතකේ තියාගන්න. උන්වහන්සේ කවුරු හරි කෙනෙක් ආවොත් පළම උන්වහන්සේ කතා කරන්නේ. ඒහි ස්වාගතවාද. වාපු කුච්චර හොඳද කියලා උන්වහන්සේ අහන්නේ. ඉස්සෙල්ලා සකිලෝ බොහොම මෘදු වචන තියෙන soft word උන්වහන්සේට තියෙන. සම්මෝදකෝ කෙනෙක් සතුටු වෙන කතාවක් කරනවා. අබ්බෝ කුටිකෝ කවදාවත් එයා උන්වහන්සේට පේනවා එයාගේ මුළු පැවැත්මම පේනවා. ඉන්හාසේ නිසා දන්නා මේ කොතනින්ද පටන් ගන්න කොතෙන්ද ඉවර වෙන්නේ කියලා. ඒ නිසා උන්වහන්සේට අපි කියන්නේ මේ රවා බැලිල්ලන් නැත්තම් ඇස්කර කමනමයි කියලා කියන්නේ ඒව නෑ. no frowning කියලා කියන්නේ එහෙම නෑ උන්වහන්සේ දකින්නේ ප්‍රේමනාප විදියට. උත්තාන මුකු. උන්වහන්සේ කෙලින් යත්ත දිහා බලාගෙන කතා කරන්නේ. බිම බලාන නෙවෙයි කතා පුජ්‍යලයා දිහා බලාන කතා කරන්නේ. පුබ්බ භාෂේ එයා කතා කරන්න කලින් බුදුහාමරගෙන් එයාට කතා කරනවා. ආ කොහොමද කියලා අහන්නේ. කොච්චර කෝටි ආනක් ආවත් උන්වහන්සේ එයාට කතා කරනවා. ඒ මුත්තම ලෝකේ හිටියා ඉන්නවා මේ වගේ ගතිගුණ තියෙන අඩු ගානේ මෙහිම જાතිවක් තියෙන. සමනෝ කලු භෝගෝතමෝ චතුන්නම් පරිසානං සක්කතෝ ගර්ගතෝ මානිතෝ පූජිතෝ කියන්නේ භික්ෂු ඒ කියන්නේ පැවිද්දෝ නොපැවිද්දෝ භික්ෂුණීන් භික්ෂුණී නොවන් නැත්තම් හැම දෙනාම විසින් එම් නැත්තම් බ්‍රාහ්මණ වෙනුන් ශාස්ත්‍රීය වෙනුන් වෛශ්‍ය වෙනුන් හා සුද්ධ කියන කොම විසින් අතිසිම ගරු කරන ලද කෙනෙක් සමනෝ කරු බොහෝ ගෞතම බහූ දේවාච මනුසාට අබ්බිබ්බ සම්ලා බොහෝ මිනිසුන් වගේම දෙවියන් ඒ සමන ගෞතමයන් වහන්සේගෙන ඉහෙලින්ම පැහැදිලා ඉන්නේ ඒ නිසා මා සුදුස්සෙක් උන්වහන්සේ අමෙන්ටන්ට උන්වහන්සේ මා මගේ මාලිගාට ඇවිල්ලා මා බැහැදක්ගෙන සුදුස්සෙක් නෙවෙයි. සමනෝකල් බොහෝ ගෝතුමෝ යස්මින් ගාමේවා නිගමේවා පටිවසති. සමන ගෞතමයන් වහන්සේ මොනහරි ගමක ඉන්නවනම් බෙලඳ නගරයක හෝ නගරයක ඉන්නවනම් නතස්මින් ගාමි අනිගමෙන් අමනුස්සා මනුස්සී විහිතෙන් ඒ ගමේ ඒ නගරේ ඉන්න මිනිසුන්ට අමනුෂ්‍යයන්ගෙන් කවුරු හෝ කරදරයක් නැහැ. අතක තියා ගන්න ඕනේ. බුදුහරුත්තික යාළුවෙනේ කොට ප්‍රභූ වාසි තියෙනවා. සමනෝ කලු ගෝතම බොහෝ ගෝතම සංගී ගණී ගණාචාර්යෝ විශාල පිරිසකට උගන්වන කෙනෙක් විශාල පිරිසක් ඇති කෙනෙක් සමන ගෞතමයන් වහන්සේ පුතු තිත්තකරාණ අග්ගමග්ගාති සියලුම ආගම් වාදීන් කවුරුන් හෝ දර්ශනවාදීන් ඉන්නවා නම් ආගම් උපද්දන ඇතු ඉන්නවා නම් ඒ අය අතරින් ඉහළම තැනට ගිහින්නේ දැන් මතේ තියන්න ආණ්ඩුකාරවරයෙක් වෙන බ්‍රාහ්මණයෙක් මේක මන්ත්‍ර හදාරන මන්ත්‍ර උගන්වන ආචාර්යවරයෙක් මේ ගැන කතා කරන්නේ යථාකෝපන භෝ ඒසං ඒතේසං බ්‍රාහ්මනානම් යතහ යතහවා තතහවා යසෝ සමුදා ගච්ඡති මේ එක එක ওই වර්ගයේ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට කීර්තිය පිරිස පැමිලා තියෙනවා නම් ඒ විදිහට මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ කීර්තිය ඇවිල්ලා තියෙන මහන්සියට අතකෝ අනුත්තරාය විද්‍යාචරණ සම්ප්‍රදාය සමනස්ස ගෝතමස් යසෝ සමුදාගත විද්‍යාවෙන් සහ චර්ණයෙන් ප්‍රඥාවෙන් සහ සීලයෙන් තමා උන්වහන්සේගේ කීර්ති උන්වහන්සේ ළඟට ඇවිල්ලා අනිත් අනිත් ආගම් දර්ශන නායකයන් ලබ කීර්තිය ලබාගත් විදිහට නෙවෙයි උන්වහන්සේ. මම බොහොමද කතා ආණ්ඩුකාරවරයෙක්ගෙන් අන්‍යාගමික ආණ්ඩුකාරවරයෙක්ගෙන් බුදුහාමුදුරුවෝ ගැන අහන්න ලැබෙන කතා. අපි උන්වහන්සේ ගැන අභිමානයක් තියෙන්න ඕන ආදරණීය ශ්‍රද්ධාපූර්වක. සමනෝ කලු භෝ ගෝතමං සමනං කලු භෝ ගෝතමං රාජා මාගදෝ සේනියෝ බිම්බිසාරෝ මගද මහරජතුමා සේනිය බිම්බිසාර සපුත්තෝ සබරියෝ සපරිසෝ සාමච්චෝ පානේ සමංග. එයාගේ රජිනවරුන් සහිත, දරුවන් සහිත, පිරිස් සහිත, ඇමතිවරුන් සහිත කොම પરම්පරාවම බුදුහාමුදුරුවෝ සරණ ගිහින් සම්මුණ ගෞතමයන් සරණ ගිහින් තියෙනවා. දිවිහිමියෙන්. රාජා පසේනදි කෝසලෝ ප්‍රජේනදිත් කෝසල මහරජතුමා සපුත්තෝ සබරියෝ දරුවන් සහිත ඒ රජිනවරුන් සහිතව පිරිස් සහිතව ඇමතිවරුන් සහිත පානෙහි සරණං ගතෝ දිවි ඇතිතෙක් ඒ උන්වහන්සේ පිහිට කරගෙන ගිහින් තියෙන්නේ උන්වහන්සේගේ සරණ යගින් තියෙන. ඔන්න තව හොඳ එකක් කියනවා. සමනං කල බොහෝ ගෝතම බ්‍රාහමනෝ පොක්කර සාති. පොක්කර සාති බ්‍රාහමන සපුත්තෝ සබරියෝ. එයාගේ දරුවන්, එයාගේ ඒ බිරිඳවරුන්, ඒ වගේ පිරිස් ඇමතිවරුන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන් හැම එක්කෙනා සමග දිවිහිමින් සරණ ගිහින් තියෙන. එතකොට මෙයාටත් ඒ ආරංචිෙන් දැයි. බලාපොරොත්තුෙන් ඉන්නත් ඇති. සමනෝ කල්බෝ ගෝතමෝ රඤ්ඤෝ මාර්ගදස සේනියස් බිම්බිරා සක්කතෝ ගර්කතු බිම්බි සේනිය බිම්බිසාර මහරජතුමා මගද මහරජතුමා විසින් ඉහලින්ම සලකලා තියෙන මගරු කරනවා බොහොම පූජා පවත්වල තියෙන. ඒ වගේම පසේන ප්‍රසේනජිත් කෝසල කෝසල ජනපදේ මහරජතුමා විසිනුත් ගරු කරලා තියෙනවා. පොක්‍රසාති විසිනුත් අතිශයින්ම ගරු කළ දෙන පූජා කළා කියලා. ඒ ඔක්කොම කියලා යා එහෙම කියනවා. ඒ මොනවා නැතත් ඒ නිසා ඒ ශ්‍රමණ ගෞතමයන් හමු වීමට මා යුති බ්‍රාහ්මණවරුනි. උන්වහන්සේ නෙවෙයි මාගේ මාලිගාට ඇවිල්ලා මා හමු වෙන්නේ. ඒ ඔක්කොම පැත්තකින් තිබිච්චා කියනවා සමනෝ කලු බොහෝ ගෝතමෝ චම්පං අනුප්පත්තු මේ චම්පාවට උන්වහන්සේ වැඩලා ඉන්නේ චම්පා ඡායම් විහෙත් ගග්ගරා පොක්කරේ නැත ගග්ගරා වැවේ ළඟ උන් වැවේ ළඟ උන්වහන්සේ වැඩ ඉන්නේ ඒ ඉහුරේ යේකෝපන භෝකේජ සමනාවා බ්‍රාහ්මනාවා අම්හා කංගාමකෙත්තං ආගච්ඡන් අතිතිතෝ හිතේ හොන්ති අපේ ගමකට අපේ නගරයකට කවුරු හරි එනවා නම් ඒ අපේ ආගන්තුකෙක් නේද බ්‍රාහ්මණවරුනි අතිතිකෝ පනම්ය සක්කාතබ්බා එනිසා අපි ගෞරවයෙන් ආගන්තුකයාට සත්කාර කළ යුතුයි මානේ තබ්බා පූජේ තබ්බා පචී තබ්බා නැත්තම් සංඝ සම්මාන කළ යුතුයි ශ්‍රමණ බෞද්ධ අපේ නගරයට ඇවිත් ඉන්නවා ඒ නිසා ඉමිනා පංගේන මේ අංගෙනුත් ඇති මා උන්වහන්සේ හමුවෙන් තෑමට උන්වහන්සේ මා බලන්තේම නෙවෙයි කියලා. එත්තේතේ කෝ එත්තේකේ කෝ අහං බෝ තස්ස බොතෝ ගෝතමස් වන්නේ වන්නේ පරියාපුනා නොච ස්වභාවං ගෝතමෝ එත්තක වන්න මං උන්වහන්සේ ගුණ ඔය පුළුවන් තරම් මට පුළුවන් තරම් කිව්වේ නමුත් සම්මන ගෞතමයන් ගුණ ඊට වඩා ඉහළයි මා දන්නේ ඒවා කියන්න. අපරිමාණ වන්න උන්වහන්සේ ගැන කතා කරන්නට වර්ණනා කරන්න තියෙන හැටි තව ඉහළට. සෝභවං ගෝතුම්. ඉන්සයිට් පස්සේ ඇත්තු කියනවා ආයිත් කියන සෝන දණ්ඩ බ්‍රාහ්මණය අටේ ඇත්තු කියනවා යථාකෝ භවන් සෝන දණ්ඩෝ සමනස්ස ගෝතමස වන්නේ භාසති ඊතෝ චේපි සෝභවං ගෝතමෝ යෝධින් සතේ විහෙරති ඔය ඔබතුමා ඔය කියන හැටියට නම් සම්න බෞද්ධ ගෞතම නංගොයි ගුණ තියෙනවා නම් උන්වහන්සේ දකින්ට යන්න වටනා අපි පුටුසෙනෙක් කොහින්දන් බොන තත්ත්වේ මත හරි අපි උන්වහන්සේ දකින්ට යා යුතුයි ඔස්තුමා උන්වහන්සේ දකින්ට ආ යුතුයි කියලා. ඕම් ඉහෙලින් මෙතොට සෝන දණ්ඩේ ආණ්ඩුකාරතුමා බුදුහාරු දැකීමට සුදුස්සෙක් උන්වහන්සේ ඔහුගේ මාලිගාවට පැමිණි යුතු කෙනෙක් නෙවෙයි කියන එක කිව්ලා ඒ විදිහට බ්‍රාහ්මණවරුන්ට මට කියන දේශපාලකවරයෙක් ඉන්සයා කරුණු කිය යුතු හැම දෙයක්. එයාට කියන්න බෑ මට ඕනින්ද යනවා කියලා. ඉන්සා කරුණු කිව්වා මෙන්න මේ මෙන්න මේ හේතු නිසා මායායුතුයි කියලා. මම එතනින් අතර කරනවා ඊට පස්සේ ඒ බුදුහාමුදුරන්ට යන කතාව තියෙන්නේ. තථාගතයන් වහන්සේට নমස්කාර වේවා අපි කැමති ධම්මසන්නට. සම්මා සම්බුදුම පුද්ගල ප්‍රසාදයෙන් තොරව තථාගත ප්‍රසාදයට කතා කරන්න. සාදු සාදු සාදු තෙරුවන් සරණයි හොඳයි කල්‍යාණ මිත්‍රතුමනි මේ මතුච් කරුණු පිළිබඳව සාකච්ඡා පවත්වමු ආරාධනා කරන කැමති කෙනෙකුට ඉදිරිපත් වෙන්න. චිත්‍ර මාත්මේ මම ඔබතුමගෙන් මේ කාරණාවක් අහන්න එකක් පිළිබඳව මතක් කරන්න අර එක්තැනකදී සතිතුමාගේ දේශනාවේදී කියුණා මේ සතරතන් වහන්සේ කානට ඒ කියන්නේ කෙනෙකු ආයන් පස්සේ පිළිගත ගන්නවා ඉස්ලාම් පිළිගත ගන්නවා ඉස්ලාම් කතා කරන කතා කරනවා ඒ වගේ කියලා ඒ වගේම මේ මේ සිංහල පොතේ තියෙන වචනයක් මේ බැම නොහකුලවන්නේ කියලා. ඒ කියන්නේ බැම හරි බැම හකුලන්නේ නැහැ කියලා වගේ අර්ථයක්. මගේ සාමාන්‍ය ජීවිතේදී මම මේ වෙනත් පුද්ගල සම්යම් මහත් එක්ක කතා කරනකොට දැකලා තියෙනවා අපි යමක් කියනකොට ඇහි බැමක් කුළුණා වගේ ගතියක්. මට මේ කාරණාව තේරෙනවා. ඒකට ඒ කාරණාව ගලුවට ආවා. මට ඒ ගැන පොඩ්ඩක් දැනගන්න කැමතියි. ඒ කෙනෙක්ගේ ප්‍රියමනාප බව ගැන කියනකොට මේ බැම හකුලන්නේ නැති කතාව කිව්වේ. ඉතින් මේ ගැන පොඩ්ඩක් මතක් කරන්න මොකද්ද මේ ඒ ඒ කොටසින් මතු කරලා දුන්නේ. ඒ ඒ එතුමිය ළඟට යන්න කලින් මා බාධා කරන්නද? එහෙමයි එහෙමයි සතුට. එතන ඇස්ත මකුලනවා කිව්වේ දැන් අනේ ඇයි මේ ආවේ කියලා වගේ මොකට ආවද කියලා අපි හිතින් හිතනකොට එන්නේ. අන්න මොකටද එන්නේ එහෙම එකක් නැහැ කියන එක. ෆ්‍රවුනින් කට යන වචන කතා කරනකොට නෙවෙයි මෙතන ඉන්නේ. කෙනෙක් ආවම ආදරෙන් පිළිගන්න හැටි. ආවට පිළිගන්නවා නෙවෙයි. සම්පූර්ණ හදවතින් පිළිගන්න. දැන් තංගි දරුවෙක් ගෙදරට එනකොට කොහොමද පිළිගන්නේ? අන්න ඒ විදිහට. තම අකමැති කෙනෙක් ආවොත් එහෙම ඒ පිළිගන්නේ අර කපන්න බැරි අතින් බිනවා වගේ. අනේ එහෙම කෙනෙක් නෙවෙයි කියන අදහස තමයි තියෙන්නේ. එතන මේ not frowning කියන අදහස තියෙන්නේ. බැමක් ලුවන්නේ කියන්නේ ඒකයි. නලලා ඇකිලෙන්නේ නැහැ. මොකට ආද මෙයත් ආව මොකට ආවද කියලා වගේ හිතෙන්නේ නැහැ කියන කම් බුදු සරණයි. සාදු සාදු සතිසන්නේ බොහොමකින් මම කලින් කිව්වා වගේ මේ වගේ අවස්ථා ඉතින් අපිට අත්දැකලා තියෙනවා කියන්නේ අපි අපේ පැත්තට යොමු වෙච්ච ඒ වගේ හේ බෑම අකුලන අවස්ථාවන් ඉතින් සමහර විට මේ ඒ කිප් වර්තකතනත් එක්ක සමාන්තර වෙන්න පුළුවන් ඒක සමහරවිට විශේෂයෙන් අපි යමක් කියනකොට අපිට මේ ඇක්සන්ට් එක තේරෙන්නේ නැතු වගේ අහගන්න ටිකක් කෙනෙකු උනන්දු වෙනකොට හැප්පෙක් පිළින ගතියකුත් එහෙම අවස්ථාවක් දන්නේ නැහැ. ඉතින් පොඩ්ඩක් ඒක ගැන කල්පනා කරන්නත් ඕනේ. හොඳයි මම චිත්තමාත්‍රි ජොවින චිත්තමාත්‍රි දැන් ඒ පිළිබඳව පැහැදිලිවම ලැබුණා. ඒ පිළිබඳව අවශ්‍ය නැහැ. ඔබතුමීට පුළුවන් එකතු වෙන්න. තිරුවන් සරණයි මම හිතන්නේ ඔබතුමාගේ ප්‍රශ්නයට පිළිතුර ලැබුණා. ප්‍රතිවිතුමා කියපු දේම තමයි ඔළුවට ආවේ වෙලාවේ. මොකද අපේ ඇතුළ තමයි මේ පෙන්වන්නේ. මේ ශරීරයේ අංග චලන වලින් ඇහිදම උස්සන විදියෙන් බලන විදියෙන් කවුරු හරි එනකොට ඇත්තටම ඇවිදින විදියෙන් පවා මේ හැම දෙයක්ම පෙන්눔 කරන්නේ විතක්ක ਵਿਚාර වැඩ කරන හැටි ඇතුලේ. ඉතින් ඒකම තමයි නැවතත් කිව්වත් කියන්න තියෙන්නේ. ඉතින් මෙතනදී දලෝතම ආඥා ඇත්තටම ලොකු භාවනාවක් වගේ වුණා සත්‍යපීතුමා මේක එක දිගටම අපිට විස්තර කරගෙන යනකොට මේ මොනතරම් මානයක් සාමාන්‍ය පුජ්‍යලයක් තුල පෘථග්ජන මනසක මොනතරම් මානයක් හටගන්නවද කියන එක. දැන් මේ සෝනදණ්ඩ අග්‍රාණ්ඩුකාරතුමා තථාගතයන් වහන්සේ මුණ ගැහෙන්න ගියේ නිකන් නෙමෙයි. එතුමා දැනගෙනයි ගියේ මොන විදිහේ ಗುಣ තියෙන උතුම් පුජ්‍යලෙක්ද කියලා. නමුත් බලන්න එතුමලට තිබිච්ච කරදර කොච්චරද කියලා. අර බ්‍රාහ්මණවරු එහෙම මෙහෙම යන්න සුදුසු නෑ, අර එහෙම යන්න සුදුසු නෑ. ආදී වශයෙන් නිකන් මාර පරාජයක් කරලා වගේ සෝනදණ්ඩතුමා සතරපෙන් වහන්සේ මුණ ගැහෙන්න ගියේ කියලා හිතුණා. ඉතින් අද දවසේ ඒ වගේම අද දවසේ ධර්ම ශ්‍රවණායට මෙවැනි ප්‍රශ්න තියෙනවා. ඉතින් අපි අපේ තුලින්ම දැකලා මේ දේවල් අපට සිදු වෙනවද මෙවැනි දේවල්ද වෙන්නේ අපිත් මේ විදිහට ක්‍රියා කරනවාද කියන එක අපි කියන එක වචනේ තස් කරලා අපි සම්මුතියේ නම් කතා කරමු මමත් මේ වගේ කරනවාද කෙනෙක් හම්බ වුණාම මමත් ඇත්තටම මුලින් hina වෙලා අර එතුමා අපට පැහැදිලි කරා පුබ්බහාසි පුබ්බබාසි hina වෙලා පළවෙනියෙන් කොහොමද හොඳයි මෙහෙම ආවේක එහෙම කියලා අපි කතා කරනවාද එමනම් මෙන්න මේ ಗುಣධර්ම අපි තුලත් ඇති කරගත යුතු නේද එහෙම කරන්නේ නැහැ කියලා දුක් වෙන්න දෙයක් නෙමෙයි අපිට මේ දේවල් ඇහුනහම අපි මේ දේවල් හොඳින් මතක තියාගෙන නැවත මේ දේවල් අපේ ජීවිතේ පුරුදු කරොත් එින් ලැබෙන සැනසීම කොයි තරම්ද කියලා ඇත්තටම අපිට තේරුම් ගන්න පුළුවන් වෙයි කියන එක පමණක් මෙතනදී එකතු කරන්න කැමතියි තෙරුවන් සරණයි හැම දිනාටම. හොඳයි තෙරුවන් සරණයි බොහොම පිං. මම මේ වෙනත් කාරණාවක් තව කෙනෙකුට ප්‍රශ්නයක් ඇටියට යොමු කරන්න මොකද කච්චි සමහරට කියන ප්‍රශ්න වලින් අඩු නිසා මේ ඉන්නේ කියලා බලමු දිල්රුක් මහත්මයා ඉන්නවා මම හිතන්නේ ඔය දිල්රුක් මහත්මයා ඔබතුමාට මම යොමු වෙනවා දෙලුක් මහත්මයා එක එකතනක කියුණා මේ සතරන් වහන්සේගේ අවිරූපෝ දර්ශනියෝ කියන තැන වන්න පොක්කරතා ඒ වගේ ඒ මේ මට ඒ කාරණාව පිළිබඳව පොඩ්ඩක් මතක් කරලා දෙනවද මේ ඒ මේ ඒ කාරණාවෙන් ඒ පැහැදිලි කරන්නේ ඒ වගේම ඒකෙම තව තැනක තියෙනවා මේ මයිතන් කෙනෙක්ගෙන් දොස් අහන්නේ නැහැ වගේ අර්ථයක් වගේ එකක්. ඒ පිළිබඳව පොඩ්ඩක් මතක් කරලා දෙන්න පුළුවන්ද? මුතුමා තේරුම් ගත විදිහට. ඔව් දිලුක් මහත්තයාට මම හිතන්නේ මම යොමු වෙන්නේ. අවසරයි සත්‍යීතුමනි අවසරයි හැමදෙන කල්‍යාණ මිත්‍රින්ට තේරුම් ගත්ත විදිහට නම් මට කොටසේ මම මම දැක්කේ අර තථාගතයන් වහන්සේගේ ශරීර ලක්ෂණ මම කියන්නේ අර වර්ණ පාට ලක්ෂණ සහිත ඒ වගේම රන්වන් පාටින් ආදී වශයෙන් මේ ඒ විදිහට තමයි මම මතක තියෙන දවස් මහත්මයා ආයි කියන්න බලන්නේ කොටස කරුණා කරලා ඒ මට ඒක මේ හරියටම ඇහුනේ නැහැ ඒ ඔබතුමා සඳහන් කරපු කොටස තිරුවන් සරණයි නෑ හරි මං හිතන්නේ ඔබතුමා ඒ කියපු කොටස හරි තමයි මට ඒකේ ඔව් ඔව් කිම කොටස හරි ඒකේ තමයි වර්ණ වර්ණ වර්ණ පොක්කටා කියන්නේ මේ මම ඒ වර්ණ සම්පත්තියෙන් කියන අර්ථය කියලා නේද මේ මට එක දැනක මතනේ මතක ඇති වුණා මචන් සත්‍යතුමාට ගිහින් මම මතක් කරගන්නවා සත්‍යතුමානේ විශ්වස්චා කියලා වචනේ එක තැනකදී කියුණාද මේ ඒ ඒ කියන්නේ මට පොඩ්ඩක් පැහැදිලි කරගන්න කැමතියි විසත්ත කියන්නේ විසිරෙනවා කියන වචන විසිරීඩ යන්නේ නැහැ කියනවා. දැන් ඔගෙන කතා කරනකොට කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ පිරිසේ 10 ඉන්නේ 10 දෙනාට හෙන්න කතා කරනවා. ඉතින් එහාට හෙන්න කතා කරන වහන්සේ ඒ දන්නා මේ ඒ අපි කියන්නේ වොලියුම් එකේ කොච්චර තියෙන්න ඕනේ කියලා. එතකොට වචන සද්ද අඩුවෙන් නෙමෙයි ප්‍රකාශ වෙන්නේ. මම්බ්ලින් කියලා කියන්නේ ඒව නෑ. මේ හුඟක් කියලා කියන්නේ ආ කතා කරන. ඒක නෑ. මම්බ්ලින් නෑ. තෝටි කතා කරන එක පැහැදිලිවම සාදුකං සුනාත මානසිකරෝත භාසිස්සාමි කියනකොට ඒක පැහැදිලිවම කියනවා. අර ඒක ඒක දැන් සමහර උත්මයින් එහෙම කතා කරනකොට ඒ කතා කරනකොට සමහර අය ඒ අය ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන්නේ නමුත් ඔක්කොම හිතලා තියෙනවා එයාගේ භාෂාවෙන් කතා කරා කියලා. මොකද කියන එක තේරෙනවා. මේ කතා කරන්නේ කනටම නෙවෙයි. බුදුවරේ කතා කරන්නේ කනටම නෙවෙයි. බුදුරේ කතා කරන්නේ ආගේ මුළු පැවැත්මට මුළු ශූන්‍යතාවයට කතා කරා. ඒ ඔයා ඔයා දන්න ඔය වචන අකුරු ටිකට නෙවෙයි බුදුවරේ කතා කරා. ඒක මාධ්‍යයක් විතරයි උන්වහන්සේට. ඒ නිසා බුදුහාමුදුරු කතා කරනකොට වචනේ ඒ කියන කෙනාට තේරෙනවා. කොච්චර අහන්න ආසද කියලා හිතනවා අර කෙනෙක් පැහැදිලා තියෙන්නේ එයා කෙලවරක වාඩිලා හිටියා මේ භික්ෂු පිරිසක් වාඩිලා ඉන්නවා 10 ගණනක් ඒතර දැන් 10 ගණනකට කතා කර කොච්චර හයියෙන් කතා කරන්නද මයික්‍රොෆෝන් තිබුණේ නිස්කට් තිබුණේ මුත් ඔක්කොටම ඇහෙන්න කතා කරන එයා කෙලවරේ ඉන්න එක්කෙනාට එක්කෙනෙකුට කැස්සක් ඇවිත් තියෙනවා ඒතකොට අනිත් එක්කෙනා දැන් කිට්ටල වාඩුනේ පద్මාසනේ දන හිසෙන් තට්ටුවක් කරලා කියනවා ශාස්ත්‍රුන් වහන්සේ කතා කරන අඩුවෙන් සද්දෙට කැස්ස පිට කරන්න කියලා. කොච්චර ආසාවෙන්ද අහනවද ඒ ආසාවෙන් අහන්න කොච්චර උන්වහන්සේ පැහැදිලිව ඒ වචනේ පාවිච්චි කරනවා. විස්සත් කියන්නේ ඒක. විසිරලා විසිරලා ගිහිල්ලා නැහැ වචනේ. ඒ අවශ්‍ය වචනේ අපි හිතන අප කතා කරන අප හිතන බුදුරජාණන් වහන්සේ කියනකොට තමයි බුදුරජා බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මොකක් හරි අකුරක් අයින් වෙලා කතා කරනවා. ඒ තමයි වචන හැල්ල කතා කරන. බුදුහන්ට වචන හැලෙන්නේ නැහැ. විසිරෙනවා කියන්නේ එකද අපි හිතමු පිටියනකොට දැන් දැන් මොනවට හරි ලුණු ටිකක් දානකොට ලුණු ටික විසිරෙනවා. එහෙම නැත්නම් ලුණු ටික විසිරෙන්නේ නැතුව දාන්නේ අන්නේ විදිහට. අවශ්‍ය තැනට යන්න. බෝතලයක බෝතලින් අපි හිතමු කිරි බෝතලයක් තියෙන එකෙන් ක්ලාස් එකකට දානවා. 20ට කියන්නේ ඒකේ ඇහිරිලයන් ඉහිරිලයන්ට දාන්නේ හරියට වක් කරන විදිහට. අන්න ඒ විදිහට බුදුහාමගේ වචනේ අවශ්‍ය විදිහට අවශ්‍ය තැනට යනවා. ඒකයි අවිසත්තාය කියලා කියන්නේ. බුදු සරණයි. බුදු සරණ සත්‍යත්වානි සත්‍යත්වානි මේ මේ මේ පලිබෝධ විසට්ටා යනු පලිබෝධ නැති බැවින් සම්දිත්ත විලම්භීතාදී දෝෂ රහිත බැවින් කියලා මේ අර්ථකථනයක් මේ මම දකිනවා මේ දීගනිකාය අර්ථකථා පොතක් මම බලන එකක මේ ඒකත් එක්ක සම්බන්ධය දෙන එක. සමාන්තර බවක් තියෙනවද සත්‍යත්වමනි සත්‍යපෑ? ආ මම මේ කතා කරන මයික් එක ඔෆ් කරගෙන නොවගේ නෑ බුදුහාමුදුරුවන්ගේ. ඒවත් <laughs> <laughs> ඔව් අපලිබුද්ධ කියන්නේ පලිබෝ පලිබෝධ කියලා කියන්නේ අපි දන්නවා දැන් පලිබෝධ කියලා කියන්නේ මොනවා හරි තියෙන දැන් පලිබෝධ නාශකය කියලා හෙළබසින් කියන්නේ ඒ ගොයමකට තියෙන පරිබෝධයන් කියන්නේ එකට කියන හේ හානි කරදී නැයි අයින් කරන જાති. ඒවා නැහැ. ඒතකොට අපලිබෝ අප අපලිබෝධ කියන්නේ පරිබෝධ නැ උනාගේ වචනවල කතා කරන භාෂාවේ. සම්දිත්ත විලම්බිත ආදී දෝෂායිත ඒක නම් මම දැන් මොකද්ද වචන කියන්නේ කියලා එහෙම නේද කිව්වේ ඒ එහෙම සතුටුනේ අර විසත්තා කියන වචනේ පැහැදිලි කිරීමක් හැටියට තමයි ඒව තිබුණේ විසත්තා යනු පලිබෝධ නැති බැවින් සම්දිත්ත විලම්බිත ආදී දෝෂයන් රහිත බැවින් කියලා ඔව් ඔය අට කතාවේ තියෙන එකමයි කියන්නේ එහෙමනම් එහෙම ඔව් ඒ කියන්නේ දෝෂ රහිත වචනෙන් ඒකයි කියන්නේ. පැහැදිලි වචනේනවා. ඒ කියන්ට ඕන එක්කෙනාට කියන්ට සුසු වචනේනවා. එහෙමයි. ඒකයි. එහෙමයි. හොඳයි කල්යාණ මිතුරු මිත්‍රයන්ට මම නැවතත් යොමු වෙන්නම් මේ මට ඕනම් ප්‍රශ්නයක් අහලත් ඉදිරිපත් වෙන්න පුළුවන් මේ ඔය කට්ටියකින් එහෙම නැත්නම් වෙනත් විදිහට හරි කමන්නේ මම මේ නැවතත් දිල්ලුක් මහත්තයා වෙන්න දිල්ලුක් මහත්මයා තව වෙනත් කොටස් එකකින් අර ඉස්සෙල්ලා කොටසට ඔබතුමාට කතා කරන්න බැරි හින්දා මේ ඊගා දැන් ඔය ඔය පැහැදිලි කිරීමට පසුව සත්‍යතුමා කියලා දීපු කොටස තිබුණා මේ මොනවාද කීන කාමරාගෝ විගත චාපල්ලා කියලා එහෙම ඒ විගත චාපල්ලා කියලා කිව්වේ මම ඒ පාලියේ කියපු වචන පැහැදිලි දන්නේ ඒක පොඩ්ඩක් මට තේරුම් ගන්න කැමතියි තථාගතයන් වහන්සේගේ විගත චාපල්‍ය ගතිය තෙරුවන් සරණයි පාලි වචන නම් මගේ තින් ඇච්චර ලොකුවට දන්නේ නැහැ දලුවත් මහත්තයා මට මේ සත්‍යජිතුමාගේ කියපු ටික මතක තියෙන විදිහට නම් මම හිතන්නේ ශාන්ත එක මේ ඒ අවංකව අදහස් ඒ වගේම කරුණු ප්‍රකාශ කරන ගතිය තමයි මම හිතන්නේ ඒකේ ඒ කොටසින් කියවෙන්නේ තථාගතයන් වහන්සේගේ genuine අවංකව අදහස් ප්‍රකාශ කරන ලක්ෂණය. පෙරවන් සරණයි. පෙරවන් සරණයි. පාලි ගැනම නෙමෙයි අතම මේ වචනේ පාලි සහ අඬ ඇහුණන් පස්සේ අපි ගත්තේ මොකද්ද කියන එක මම බැලුවේ. ඒකට දැන් මේකේ කියපු සත්‍ය මම සත්‍යතුමන් නැවතු වෙනවා. සත්‍යතුමනේ ඒක තියෙන්නේ ඒ කීන කාමරාගෝ කියන එක සම්බන්ධ කරලා තියෙන්නේ පහ වූ කාමරාග ඇති ඇත්තේ පහ වූ චපල බව ඇත්තේ කියලානේ. මොකද්ද මෙතෙන්ද මේ විගත චපල පහළ වූ චපල බව කියන්නේ සත්‍යතුමනේ? අපි සාමාන්‍යයෙන් හෙළබසින් චපල කියලා කියන්නේ ඒක දන්නවනේ. කියන දේ නෙවෙයි යාළඟ තියෙන්නේ. සපලා කියන්නේ ඒ කියන්නේ. එයා සපල කියන්නේ ඒක. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ ඔය කියා දැන් සෝනදණ්ඩ ආණ්ඩුකාරවම කියනවානේ. බුදුහාඳුරු ඔය ගුණ ටික ගත්තේ ඒ ලස්සනකම හින්දා නෙවෙයි මේ මිනිස්සු පැහැදෙන්නේ. ලස්සනට යන ඇති නමුත් විද්‍යා චරණ සම්පන්න නිසා විද්‍යා චරණ සම්පන්න නිසා උන්වහන්සේ ළඟට ළඟට ලං වුණාම තේරෙනවා ඒක කොහොම කෙනෙක්ද කියලා ඒක තේරෙන්නේ එහෙමයි දැන් අර කලින් කියා සෝන මහරහතන් වහන්සේ උන්වහන්සේ ගුරුතුමා මහා කච්චාන මේ මහා සම්භාවනීය මහා රහතන් වහන්සේ කියවේ ගිලා දකින්තේ මහා නාගයා කියලා. එතකොට අර අපි වගේ පුංචි දෙවිවරු අනිත් අය පිටලෙන අපි වගේ පුංචි දෙවිවරුන්ට උන්වහන්සේ දකින්නවත් බෑ කියලා දෙවිවරුත් කියනවා කියන්නේ. ඊළඟ චුන්දහාමුදුරන්ට බුදුහාමර අයින් වෙන්න කීව අර දෙවිවරුන්ට බලන්න බෑ කියලා. මොකද චුන්දහාමුදුරෝ ඒ තරම් මහේශාක්‍යයි කියලා. ඒකට එහෙමනම් බුදු කොච්චර මහේසාක්‍යද එනිසා ඒ දෙවිවරුන්ට පවලං වෙන්න බෑ හැම හැබැයි ඒක මතයේ තියෙන චාපල්ල චපල කියලා කියන්නේ තියෙන ගුණේ තියෙන හැටියට පෙන්නා මිසක් වෙන මේ මේකප් දාලා පෙන්වන්නේ නැති එකක් මේ බුදුහාඳුරෝ බැබළුනේ ජේතවනාරාමයේ කෝටි ප්‍රකෝටි ධන වියදම් කර පොදු පන්සල නිසා නෙවෙයි. බුදුහාමුදුරන් ගැන තානිතය ගරු කරන්නේ ප්‍රසේනජිත් කෝසලත් ගිහිල්ලා වඳිනවා කියන අදහසට නිසා නෙවෙයි. ශේනිය බිම්බිසාර පවුල පිටින් සරණ ගියා කියන එකට නෙවෙයි දෙවිවරු වඳින්නේ. ඒ කියන්නේ දසසහස්සී ලෝක ධාතු ඉන්න කෙලවරටත් උන්වහන්සේගේ ආඥාව පැතිරලා තියෙනවා. මේක අනිත්‍යයි කියනකොට හෙල්ල හිටිය මුළු ඔක්කොම. ඉතින් ඕක වෙන කෙනෙක් අනිත්‍යයි කියවට ඔක්කොම හිතෙන්නේ නැහනේ. ඒ ශ්‍රමණ ගෞතමයන් වහන්සේත් කියනවා මේ මේ බ්‍රහ්ම ලෝකයක් අනිත්‍යයි කියලා. එතකොට ඒක ලොකු අදහසක් යාලට. ඒක වෙන කෙනෙක් කියවන නෙවෙයි බුදුහාම කියනකොට අන්න ඒකයි ඒ ත්‍ත්වයට උන්වහන්සේ ඇවිත් තියෙන්නේ විගත චාපල්ලෝ. ඒ චපලත්වයේ කියන එක සම්පූර්ණයෙන් අයින් වෙලා තියෙන්නේ. මවා පෙන්වන්නේ මවා පෙන්වන්න දෙයක් නැහැ. බුදුවරේ කියනකොට ඔක්කොම පූර්ණව ඇවිත් තියෙන්නේ. දෙසිස් මහා පුරුෂ ලක්ෂණ ඇවිත් තියෙනවා. අනිත් ඊළඟට තියෙන විජ්ජාචරණ සම්පන්න ගුණයත් එක්ක සම්‍යක් සම්බුද්ධ භාවය ඇවිත් තියෙනවා. ඒතර සාමාන්‍ය මිනිස්සෙක් කියන ගුණ බැලුවාම මොන தත්ත්වේ ඉඳලා ආවේ කුයිතරම් තත්ත්වයක් අතහැරලා දෙතෙන්ට ආවේ ඇවිල්ලා ගත්ත දේවල් කොච්චරද අන්න ඒකත් එතකොට මේක මවා පෙනිල් පෑමක් නෙවෙයි චපල කිවි එක. ආශ්‍රයෙන් තමයි කතා කරන කතා කරන බුදුසසුන. තමයි. එතනදී සත්‍යජිත මෙත්තා හිතුනේ දැන් ඒ කරණෙම දැන් වෙනස් පස්සේ දැන් එකක් කලින් කියලා දැන් දැන් පස්සේ වෙනස් නොකරන ගතිය කියන්නේ දැන් කරුණක් ධර්ම කරුණයක් ඔය අමුත්‍යක් පහස් කරලා ඒක ස්ථාවර කොතනදිත් ගැළපෙන කාරණයක් පස්සේ ආයි මේක මෙහෙම නෙවෙයි මේක මේ විදිහට වෙනස් වෙන්න ඕනේ ඒ ආදී වශයෙන් සඳහන් නොකරන ගතියක් කියලා හිතන තෙරුවන් සරණයි ඒකත් ඒකත් හොඳයි විගිත චාපල් කියනකොට ඒ කියන්නේ අද්විජ්ජ වචනා බුද්ධ බුදුරු වචන දෙකක් දුරු වචන දෙකක් නේ බුදුවරු රවට්ටන්න බෑ චපල කමින් රවට්ටන්නත් බෑ කියලා කියනවා බුදුවරු ප්‍රතිපදාවෙන්ම තමයි බුදුවරයෙකුට ලං වෙන්න පුළුවන්. බුදුවරයෙක් අපගෙන සම්පූර්ණයෙන් දාන්න නිසා. බුදු සරණයි. බුදු සරණ සත්‍යත්වන්නේ සත්‍යත්වන්නේ අපි ඊටු කොටස දෙමු මුද්දේ මොනේ තව ටිකක් ඉන්නවද මෙතන? දැන් සම්මා සම්බුදු සරණයි. අතකෝ සෝන දණ්ඩෝ බ්‍රාහ්මනෝ සෝන දණ්ඩ ඒ ආණ්ඩුකාරතුමා මහතා බ්‍රාහ්මණ ගණේන සද්දේ විශාල බ්‍රාහ්මණ සමූහයක් සමග යන ගග්ගරා පොක්කරණී මේ ගග්ගරා කියන වැව පැත්තට ගියා. ඉන් උන්වහන්සේ ඉන්න තීරයට. අතකෝ සෝනදණ්ඩස් බ්‍රාහ්මනස තිරෝ වනසණ්ඩගත සේවං චේතෝ පරිවිතක්ක උදුපාටි. එයාට මෙහෙම හිතුණා. ඒ කැලේට යනකොට දැන් කැලේ ගින්නේ නැතුවට. කැලේ අස්සින් යනකොට හිතුණා. අහංචේබ කෝපන ගෝතමම් පඤ්ඤම් පුච්චෙය්‍යං මෙමෙ හිතුණා. තත්‍ර චේප සමනෝ ගෞතම එවං වදෙයං මම ප්‍රශ් ගෞතමන ගෞතමයන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් සමන ගෞතමයන් මෙහෙම කියන්ට ඉඩ තියෙනවා නකෝ ඒස බ්‍රාහමණ පඤ්ඤෝ එවං පුච්චිතබ්බෝ නේ බුදුරගෙන හතර දාන්න දේශපාලනේ කියත් ඒකයි මෙතන මම මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් ඒ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කියන්නේ ඉඳ තියෙනවා මෙයක් ගුණක් දන්නවනේ උන්වහන්සේගේ හැකියාවන් නකෝ ඒස බ්‍රාහ්මණ පඤ්ඤෝ යම් පුච්චිතබ්බ බ්‍රාහ්මණය ওই ප්‍රශ්නේ ඔහොම නෙවෙයි අහන්න ඕනේ ඒවන් නාමේස බ්‍රාහ්මණ පඤ්ඤෝ පුත්තබ්බ මෙන්න මේ විදිහටයි ඔය ප්‍රශ්නේ අහන්න ඕනේ කියලා එහෙම ඇහුවොත් දැන් මේ දේශපාලකෙක් හැටි එයා හිතෙන හැටි ඉතින් කීර්තියත් එක්ක නැතුන තේන මම අයම් පරිසා පරිභවෙය මියත්තු මාව පහත් කරලා සලකන්ට ඉඩ තියෙනවා බාලෝ සෝන දණ්ඩෝ බ්‍රාහ්මණෝ අභ්‍යත්තු මේ සෝන දණ්ඩ බ්‍රාහ්මණ දැනුමක් නැති කෙනෙක් අභ්‍යක්තයි නාසක්ති සමනං ගෝතමං යෝනිසෝ පඤ්ඤම් පුච්චිතු නෝ මොලේ පාවිච්චි කළා සම්න ගෞතමයන්ගෙන් ප්‍රශ්නයක් අහන්න බැරි වුණා කියලා. යංකෝපනායම් පරිසා පරිභවෙය මේ පිරිස මත නිନ୍ଦා අපහාස කරොත් එහෙම පහත් කළ සැලකුත් යසෝපිතස හායත් එයාගේ පිරිසත් එයාගේ කීර්ති ප්‍රශංසාවත් විනාශ වෙලා යනවා යස්සකෝපන යසෝහායේත කීර්ති ප්‍රශංසාව පිරිහුනොත් එහෙම භෝගාපිත සහාය එයාට ලැබෙන ධන එයාගේ සම්පතුත් නැති වෙලා යනවා යසෝලද්දා කෝපන්නම්හා කම්භෝග පිරිස වැඩිකම නිසායි මට මේ සියලු සම්පත් ලැබෙන්නේ දේශපාලන ස්වභාවයමයි මමං චේව කෝපන සම්මනෝ ගෝතමෝ පඤ්ඤම් පුච්චේයං තස්චාහම් පඤ්ඤස වීයාකරං චිත්තං අන ආරාධේයං මම ඒතර සමන ගෞතමයන් වහන්සේ මගෙන් ප්‍රශ්නයක් අහලා ඒක සමන ගෞතමයන් වහන්සේගේ හිජත්තේ නැත්තම් තත්ත්‍චේම සමනෝ ගෞතමෝ මම්මදෙය්‍යා ඉතින්දි සමන ගෞතමයන් වහන්සේ කියන්ට ඉඳ තියෙන බ්‍රාහ්මණයේ ඔය ප්‍රශ්නෙට උත්තරේ දෙන්න ඕනේ ඔහොම නෙවෙයි කියලා. කොච්චර බයෙන් යන්න ඇත්ද කියලා බලන්න කියන්නේ ගෞරවයක් තියෙනවා. නමුත් අම්මගේ தත්ත්වෙත් සැක ගන්න ඕන. බුදුහා කොච්චර හොඳද කියලා හිතන්න ඕන. කොච්චර හොඳ ඇති දුන්නා. මේ අත කොච්චර දන්නේ නැද්ද බුදුහාගෙන අහලා ඇත්ද. තේන මං අයන් පරිසා පරිභවේ. එහෙමුණොත් එහෙම මේ පිරිස මට ආයෙත් මාව අව탁සේරු කරයි අඩුවට සලකයි. ප්‍රශ්න බාලෝසෝන දන්නෝ බ්‍රාහ්මණ අභ්‍යත්තෝ මේ මෝඩස්සෝන දන්න බ්‍රාහ්මණ යක්තනේ නාසක්ති සමනස්ස ගෝතමස පඤ්ඤස්ස වෙය්‍යා කරන චිත්තං ආවේ සමන ගෞතමයන් වහන්සේ දේශනා කරපු ප්‍රශ්නයෙන් උත්තරයක් දීලා උන්වහන්සේගේ හිත ගන්න දැනගෙන හිටියේ නැහැ යංකෝ පනායම් පරිසා පරිභවයන් අර විදිහට කියන පිරිස තමන් අව탁සේර කරොත් එහෙම නින්දා කළොත් කීර්තිය නැති වෙන පිරිස අඩු වෙලා යනවා. පිරිස අඩු වුත් එහෙම වස්තුවක් නැති වෙලා යනවා. සියලුම සම්පත් නැති වුණා. මොකද පිරිස නැති ඇති නිසා තමයි මේ රජවරු අපිට දී ලැබලා දීලා තියෙනවා. අහන්තේව කෝපන පන ඒවන් සමීප ගත්ව සමානු අදිස්වා සමනංගෝතම නිවත්තේයම් මම දැන් ශ්‍රමණ ගෞතමයන් බලන්නේ නැතුව නතර වුණොත් බලන්න යන්නේ නැතුව මේ අතරමඟදී ඒකත් ඒත් මට දැන් යට යන්නත් හිතයි දැන් බුදුහාමුදුරුවෝ යන්නත් බයයි හිතලා බලන්න උතු මෙච්චර ඉහළ කෙනේ බුදුහාමුදුරුවෝ අපිට අපි හිතන බුදුහාමුදුරුවෝ බොහොම මේ බුදුහාමුදුරුවෝ බුද්ධ පූජා වුණත් එහෙම මෙන් තියලා සරු කරගන්න පුළුවන් කියලා. දෙවියෝ දන්නවා කොහොමද පරණ මල්ද පූජා කරේ නැද්ද කියලා. ඒවා කියන හොඳට මතකෙ තියෙන්න ඕන. එහෙම මන් නතර වුණොත් එහෙම යන්නේ නැත්තේ බාලෝසෝන දණ්ඩෝ බ්‍රාහ්මණ අභ්‍යත්තෝ සෝමන සෝන දණ්ඩ බ්‍රාහ්මණ බාල මෝඩ කෙනෙක් අව්‍යක්තයි. මානත්තද්දෝ බීතෝ මානෙන් උඩු ගිහිල්ලා බීතු ඒ විතරනේ බයයි සරණ ගෞතමයන් වහන්සේ නෝ විසහති සමණං ගෞතමන් දස්සන උපසංගම්තු ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දකින්ට අන්ත එයාට ශක්තියක් නැහැ කියලා මෙච්චර ළඟට ඇවිල්ලා කතංගිනාම ඒවන් සාමීපගතෝ සමානෝ අදිස්වා සමණං ගෞතමන් නිවත්තිසති කොහොමද මෙච්චර ළඟට ඇවිල්ලා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ බලන්නේ නැතුව දකින්න නැතුව ආපු වෙහෙරලා යන්නේ කියලා කියන්න ඉඩ තියෙන එහෙමනොත් එහෙම මේක ඒකත් හොඳ නැහැ කියලා. ඔය හිතන්න ඕන කාරණා බුදුහාමරෝ ගැන බුදු පිළිමේ ළඟට ලං වෙනකොට මලන්න කවර බුදු පිළිමයක්ද තියෙන්නේ කියලා නම් හිතෙන් මැවෙන්න ඕන. පොක්කර සාතිට පෙනිච්ච සිද්ධාර්ථ සමන ගෞතමයන් වහන්සේ ගග්ගරා වැව් ළඟ හිටියේ උන්වහන්සේ පෙනෙන් තේ වනල හැබී හිටියේ. ඒ ඒ ඒ විස්ුවලයිසේෂන් එකේ මතක් කිරීම තියෙන්න ඕන. එතකොට බොහොම කිට්ටුයි බුදුහාමුදුරන්ට. එතකොට ලැබෙන සම් එතකොට මේ හෙළ කලාකරුවා කලා කියලා අගේ කරන පින්තූරත් එක්ක නෙවෙයි යන්නේ. පින්තු ඒ වගේ පින්තූරත් එක්ක නෙවෙයි යන්නේ. ඒක ගැන මතකෙ තියෙන්න ඕන. අතකෝ සෝන දණ්ඩෝ බ්‍රාහමනෝ යේන භගවතේන උපසංකම් සෝමනන්ද බ්‍රාහමන ඔය සිතුවිලි දෙක තුනම තිබුණා යන්නද නොයන්නද උන්වහන්සේ ප්‍රශ්න අහලා මං අමාරු වෙටේද මං ප්‍රශ්න අහලා වුණා ඒ නිසා මම අමාරු වෙටේද කියලා හිත හිතා ගියේ කොහොමද උන්වහන්සේ ළඟට ගිහිල්ලා සම්මෝධනියන් කතන් සාරාණ්‍යම් වේති සාරිත්ත හැවැන්දේ නෑ නමුත් බොහොම සතු සාමිති කතා කරලා පැත්තකින් වහන්න සමහර සම්ප්‍රේයක බ්‍රාහ්මණ ගහපතිවරු උන්වහන්සේට වැඳලා පැත්තකින් වඩනවා. සමහර සතු සාමිචි කතා කරලා වාඩි වුණා. සමහර අය උන්වහන්සේ ඉන්දියාට ඉසాత බැඳලා নমස්කාර කරලා වාඩි වුණා. සමහර අය මහවලා කියලා අඳුන්නා දෙල්ල වාඩි සමහර නිස්සද්ද පැත්තකින් වාඩි. తත්‍ර විසුදන් සෝන දණ්ඩෝ බ්‍රාහ්මනෝ හේතදේ බහුල මනමින් තක්කෝ නිසින්නෝ හෝති එතෙන්දි සෝනදන්ද ඒ ආණ්ඩුකාර බ්‍රාහ්මණතුමා ඒත දේව බහුලං අනුවිතක්කෙන්තු අර කලින් කිව් මේකම වැඩි හිත හිතා හිත හිතා හිටියා මම ප්‍රශ්නයක් ඇහුවොත් බුදුහාමුදුරු කියයි ඔහොම නෙවෙයි ප්‍රශ්නයන් මං උත්තරේ අක් දුන්නොත් බුදුහාමුදුරු ප්‍රශ්නයක් කාලා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මං උත්තර දුන්නේ නැහැ කියලා. මොකද කරන්නේ කියලා හිතනවා. එහෙම හිතීත ඉන්නකොට එයා එයා දැන් ඒ උබතෝ කෝටික ප්‍රශ්නයක් කියන්නේ ඒකයි. එයා හිතුවා අහෝ අත මං සමනෝ ගෝතමෝ සක්කේ ආචරියකේ තේවිද්දකේ පඤ්ඤම් පුච්චෙය පුච්චෙය සමන බෞතමයන් වහන්සේ මගේ මේ ත්‍රිවිද්‍යාව පිළිබඳ නැත්නම් ත්‍රිවේදයේ පිළිබඳව මගේ ගුරුතුමාලා කියපු මගේ પરම්පරාවේ කියපු ප්‍රශ්නයක් ඇහුවොත් මට පුළුවන් ඒකට උත්තරයක් දීලා උන්වහන්සේ හිත සතුටුන උත්තරයක් දෙන්න මොකද එයා දන්නේ ඒක නිසා කියලා හිතුවා එයා. මේ බුදුහාමුදුරු මේ ප්‍රශ්නේ ඇහුවොත් වෙන මේ පටිසමුපාද ප්‍රශ්න නැති මේ ප්‍රශ්නේ ඇහුවොත් කොච්චර හොඳද කියලා හිතුණා. කොච්චර අහිංසකද කියලා හිතන්න බලන්න ඒකට ආදරෙන් ආවා. ඒතකොට බුදුහාන් බුදුහාන්ටෝ හංගන්න බෑනේ බුදුහාන් තේන. එතෙන්දී බුදුහාන් එයා අව탁සේරු කරන්නේ නැහනේ බලන්නකෝ. බුදුහාන් එයාගේ ඒක දැකලා අන්න ඒකයි කියන්නේ උන්වහන්සේ මේ අයියෝ මේ මොඩයාට නේද මේ මේ නගරාධිපතික ආදී ජනාධිපතිකම ආණ්ඩුකාරකම කියලා දීලා තියෙන කියලා බුදුහාමුදුරු එහෙම හිතන්නේ නැහැ. උන්වහන්සේ දන්නා මෙයාට මොන කර්ම ශක්තියෙන් දෙතෙන්ට දැන් තියෙන කර්ම ශක්තිය මොනවද? දැන් එයාගේ සද්ධා විදේ සත් සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය පරෝපරියත් ඥානෙ තියෙන උන්වහන්සේට. පුද්ගල වේමත්තතාව දන්නවා. ඒ නිසා උන්වහන්සේ ටික තේරෙනවා. බුදුවරයෙකුට හංගන්න බෑ ඉතින්. බුදුහන් හිතන එතකොට විහඤ්ඤතිකෝ අයන් සෝන දණ්ඩෝ බ්‍රාහ්මනෝ සකේන චිත්තේන තමන්ගේම හිතින් යා වෙහෙසේනෝ සිත විසින් යා වෙහෙසෙනවා. ඒ හොඳ දේවල්. අපි හොඳට හිත හිතන්න තියෙන දේ ඔන්න එතෙන්දී අර මනින්ද්‍ර සංවරයත් මතක තියාගන්න ඕනේ. මනින්ද්‍ර සංවරය කියන්නේ අන්න මේ දෙයකට. යන්නෝනා සෝන දන්නම් බ්‍රාහ්මණං සකේ ආචරිකේ තේ විද්දකේ පඤ්ඤම් පුච්චේයං ඒ නිසා බුදුහාර හිටවා මෙයාට යාගේ ත්‍රිවේදයේ පිළිබඳ යාගේ ආචාර්ය පරම්පරා කියපු දේ අහන්නම් කියලා උතුරු බුදුහාමුදුරන්ට මෙහෙම කිව්වා. කතිහි පන බ්‍රාහ්මණංගේ සමන්නාගතම් බ්‍රාහ්මණා බ්‍රාහ්මණම් පඤ්ඤාපෙන්ති. මොන කරුණ ටිකක් එකතු වුණාමද බ්‍රාහ්මණවරු එයා බ්‍රාහ්මණෙක් කියලා තීරණය කරන්න. බ්‍රාහ්මනෝස්මී සම්බද්ධමානෝ සම්මාවදෙය. මෙයා හොඳ බ්‍රාහ්මණෙක් කියලා කියනවා නම් කියන්න පුළුවන් වෙන්නේ මොන ගුණාංග තිබුණොත්ද නැචපන මුසාවාදං ආපජ්ජය ඒක වරදක් නෙවෙයි ඒක එහෙම කිව්වොත් එමේ ඒක මුසාවක් නොවන්නේ මොන කරුණු තිබුණොත් එයා බ්‍රාහ්මණෙක්ද කියලා කිව්වා අතකෝ සෝන දණ්ඩස් බ්‍රාහ්මණාත ඒතද හොසි එයාට බක්සිතොට සිහිපුණා එයා අන්ඩුකාරතුමාට සෝන දණ්ඩ යංවත බෝ අහෝසි ඉච්චිතං යං ආකංකිතං යං අදිප්පේතං යං අභිපත්තිතං එයා හේතුණා මං හිතුවා මං ප්‍රාර්ථනා කළා මං බලාපොරොත්තු වුණා මුන්වහන්සේ මෙහෙම ප්‍රඥාත්තායි කියලා එයා ඒ ප්‍රශ්නේම ඇහුවා කියලා එයාට බොහොම සතුටු වුණා එතකොට එයා මේ ශරීරයේ බොහොම හරි හරි බරි ගිහිලා කියලා කියන අපි හොඳට හදාගෙන එයා උන්වහන්සේ දිහා බලලා භාග්‍යතුන් වහන්සේට මෙහෙම පිළිසිද්ධියක් බලලා බොහොම ආඩම්බරෙන් මෙහෙම කිව්වා. අපි කියන්නේ හරි එච්චර කොලහරේක උස්ස ගන්නවා කියලා එයාට බොහොම සතුටුනා. දන්න ප්‍රශ්නයක් බුදුහාම ඇහිවි. එයා දන්නේ බුදුහාම එයාගේ හිත දැක්කද කියන එක. එයාට හිතුනේ මං දෙයට මේකට උත්තරයක් දෙන්නම් කියලා. පන්තිහි බොහෝ ගෝතම අංගෙහි සමන්නාගතම් බ්‍රාහ්මනා බ්‍රාහ්මනම් පඤ්ඤාපෙන්ති මේ සෝනදන්ද සූත්‍රයේ ඔන්න හරයට එන්නේ එතෙන්දී මොකද්ද මේකේ කියලා. සීලවත් වූ පඤ්ඤා පඤ්ඤතු සීලං කියන්නේ. සීලවත් ආචාර සම්පන්න වුණාම තමා ප්‍රඥාව මතුවෙන්න එන්නේ. ඒ කියන්නේ ආචාර සම්පන්න වෙනවා කියන්නේ තමන්ටත් අනිත්‍යයටත් වරදක් නැති කායික වාචසික ක්‍රියා නිසා ප්‍රඥාව වෙනවා ප්‍රඥාව නිසා යහපත් වූ ක්‍රියා එන්න පටන් ගන්න අර බුදු ගුණ කියනකොට කිව්ව කත් සියල්ල එන්න පටන් ගන්නවා පංචහි භෝගෝතම අංගේ සමන්නාගතම් බ්‍රාහ්මනා බ්‍රාහ්මනම් පඤ්ඤාපෙන්ති බ්‍රාහ්මනෝස්මීතිච වදම සම්මා වදම වදී කරුණු පහක් නිසා තමා බ්‍රාහ්මණයෝ බ්‍රාහ්මණි මෙයා බ්‍රාහ්මණෙක් කියලා කියන්නේ. එහෙම නැත්නම් කාට හරි කියන්න පුළුවන් නම් මම බ්‍රාහ්මණෙක් කියලා හරියට කියන්න පුළුවන් නම් ඒක බොරුවක් නෙවෙයි. නම් කොහොමද ඒක වෙන්නේ? අංක එකේ තෝ හොඳ බ්‍රාහ්මණෙක් වෙන්න. ඉහළ પરම්පරාවක් තියෙන්න ඕන. ඒ කියන්නේ පවුල ගැන එහා ඉස්සරේ කියනවා. මේක හොඳ දැනගන්න ඕන කරුණු ටිකක් එන්නේ. අජ්ජායක හෝති මන්තදරු. ඒ වගේම ත්‍රිවේදයේ පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් තියෙන්න ඕන මන්ත්‍ර ශාස්ත්‍රය දැනගෙන තියෙන්න ඕන ලෝකායත මහා පුරුෂ ලක්ෂණ දැනගෙන තියෙන්න ඕන. අර කොණ්ඩඤ්ඤ කියන ඒ තරුණ බ්‍රාහ්මණයා හරියටම දැනගෙන අතර කතාවට කියන ඇඟිලි දෙකක් ඉස්සුවා කොණ්ඩඤ්ඤ එකක් කුසල කිව්ව අනිවාර්යෙන් බුදු වෙනවා කියලා යර ලෝකායත මහ පුරුෂ ලක්ෂණ දැකලා. ඒව දැනගෙන තියෙන්න ඕන. ඒවා ඊළඟට එයා ළඟ තියෙන්න ඕන ඉහළ වර්ණවත් බවක්. අභිරූපෝ දෝති දස්සනීයෝ අර බුදුහාර ගැන කියනකොට මේ ඇත්ත ගැන කියනකොට සෝන දණ්ඩ ගැන කියන අනිත්ත කියනකොට ඒවා කියනවා ඉහළම වර්ණවත් බවක් තියෙන්න ඕන ඒ කියන්නේ චවි වර්ණයක් තියෙන්න ඕන ඊළඟට හතරවෙනි එක පණ්ඩිතෝච හෝති මේ ධාවී බොහෝම බුද්ධිමත් දැන උගත්කම විතරක් නෙවෙයි මොලේ පාවිච්චි කරන පඬිතකමක් තියෙන්න ඕන අවබෝධයක් තියෙන්න ඕන නුවණ සහිත වෙන්න ඕන මේ ධාවි පඨමෝ ද්විතීය වසුජම් පතිකන්නන්තාන ඒ වගේම පළමු දෙවෙනි ඒ පූජාවල් පිළිගන්නන් අතරේ ඒ தත්වෙට ඇවිල්ලා තියෙන්න ඕන හතරවෙනි එක පහ වුණා කියන්නේ සීලවා හෝති උද්දශීලී. එයා ආචාර සම්පන්න වෙනවා උද්දශීලී. ඒ වැඩිහිටියෙකුට පවතින ආචාර සම්පන්න බව ඉන්නවා. උද්දශීලයෙන් සමන්නාගත. උතුම් කෙනෙකු විසින් පැවතිය කි සීලවත් බවෙන් යා යුක්තයි. <coughs> ඉමේහි කෝපන භෝගෝතම් පංචංගේ පංචහියංගේ සමන්නාගතං බ්‍රාහ්මනා බ්‍රාහ්මණං පඤ්ඤාපේ එහෙම කෙනෙකුට තමයි බ්‍රාහ්මණ ඔය ගුණ පහෙන් තියෙන කෙනෙකුට තමයි පුළුවන් වෙන්නේ කියලා. කවුරු හරි මම බ්‍රාහ්මණෙක් කියනවා නම් ওই ගුණ පහම තියෙන්න ඕන. අන්න හොඳට මතක තියාගන්න මේකේ ගණන කාරණාට ඔය කරුණු පහ. එකක් පවුල, අනික වර්ණවත් බව, ඊළඟට දැනුම. ওই පහ තමයි ඒ කරුණු තුනක්. ඊට පස්සේ සිල්වත් බව සහ බුද්ධිමත් බව. උගත්කම නෙමෙයි බුද්ධිමත් බව ඊට පස්සේ බුදුහාමුදුර හොඳ ප්‍රශ්නයක් අහනවා. ඉමේ සම්පන බ්‍රාහ්මණ පංචංගං පංචන්නං අංගානං සක්කා ඒකං අංගං තපීත්වා චතුහංගේ සමන්නාගතම් බ්‍රාහ්මණං පඤ්ඤාපේත ওই පහම නැතුව හතරකින් පුළුවන් ද මෙයා සැබේ බ්‍රාහ්මණෙක් කියලා කියත්. එයා කියන පුළුවන්. එයා එතකොට ඒ වර්ණයේ පැත්තකින් තියෙන. වර්ණය එතකොට එයින් අයින් කරනවා. යතෝ කෝපන භෝගෝතුම් බා එතකොට සක්කාපන භෝගෝති මේ සංගීප පෝග්ගෝතම් පංචන්නං අංගානං වන්නං තප්පයා. ඒ වර්ණවත් බව කියන එක හැම පාට පැත්තකින් තියෙනවා. එයා බ්‍රාහ්මණ පවුලකින් ඉපදුනා නම් ඒ වගේම ත්‍රිවේදය දන්නවා නම් සිල්වත් නම් ඒ වගේම බුද්ධි සම්පන්න නම් එයා බ්‍රාහ්මණෙක් කියනවා. ඒත් බුදුරජාණන් ඔන්න සම්්‍යක් සම්බුදුවරේ සත්තා දේමනුස්සානම් කෙනෙකු හසුරුවන්ට දන්න උන්වහන්සේ. ඔය අංග හතරෙන් හතරේ අයි කියලා අංග තුනකින් පුළුවන් ද බ්‍රාහමණෙක් කියලා. කියන්නේ. දැන් පහෙන් එකක් හැලුව මෙයාම. ඒත් බුදුරහන හතරක් පැත්තකින්ද ඒ හතර නැතු තුනකින් පුළුවන්. ඊට පස්සේ පුළුවන් භවජෝතිමයන් වහන්සේ. මන්ත පැත්තකින් තියෙනවා. චතුන්නං අංගානම් මන්තේ තප්පයාම. මේ මන්ත යంత్ర මන්ත්‍ර ඒවා ටික පැත්තකින් තියෙනවා. යා. එයා ජුරුවන් අතරන් වගේ වේද වෙලාවේ වන්වා කේව පැත්තකින් තියෙනවා. යතෝ කෝ භෝගෝතම බ්‍රාහමනෝ උබතෝ සජාතු අරේත යගේ බ්‍රාහමන පවුලකින් නම් ආවේ සිල්වත් නම් ඒ වගේම පඬිත නම් ඒ තුනත් ඇති හොඳ බ්‍රාහමණෙක් කියන්නේ. උදාහරණ තවත් ලං වෙනවා. අපිට හොන්තර ගන්න ඕන જાති මේවා. දැන් ඔක්කොම අයින් කළා. වර්ණවත් බව, ඊට පස්සේ දැනුම, තමන්ගේ තාක්ෂණික දැනුම, සීලවන් ශිල්ප දැනුම ඒවා අයින් කළා. ඉමේ සම්පන බ්‍රාහ්මණ තින්නං අංගාන සක්කා ඒකං අංගං තපිත්වා දීහංගේ සමන සමන්නාගතම් බ්‍රාහ්මනා බ්‍රාහ්මනම් පඤ්ඤාපීත. බ්‍රාහ්මණයන්ට පුළුවන්ද ওই අංග තුනෙන් එකක් අයින් කළා අංග දෙකකින් බ්‍රාහ්මණෙක් බලවන්න. සත්‍ය වශයෙන් සක්කා භෝගෝතු. ඉමේ සංගිභෝ ගෝතම තින්නම් අංගානං ජාතින් තපයාම කිංහි ජාතිකාරස් උප්පත්තිය කියන එක කුලේ පවුල කියන එක මොනවද කරන්නේ අපි ඒක පැත්තකින් දාමු බෞද්ධමයන් වහන්සේ යතෝ කෝ භෝගෝතම් බ්‍රාහ්මනෝ සීලවා හොති. ඒ බ්‍රාහ්මණි සිල්වත් බුද්ධ ශීලී ඒ ඉහළ සීලයන්ගෙන් කෙනෙකුට සිත් ලැබිය යුතු සිල්වත් බවෙන් තියෙනවා නම් පඬිතෝ චෝති මේ ධාවි. ඒ වගේම පඬිත නම් බුද්ධිය තියෙනවා නම් එයා එයා බ්‍රාහ්මණෙක් කියලා කියන්න පුළුවන් කියලා කියනවා. ඊට පස්සේ අනිත් බ්‍රාහ්මණවරු එතෙන්දි කියන මා භවන් සෝන දණ්ඩෝ ඒවන් අවච සෝන සෝන දණ්ඩ පින්නත් සෝන දණ්ඩ කියන්න එපා එහෙම එහෙම කියන්න එපා සෝන දණ්ඩෝ වන්නං අපවද තේව භවන් සෝන දණ්ඩෝ වන්නං ඔබ මේ භාවන වර්ණයේ පහත් කළ සලකනවා. අඩුවට කතා කරනවා. මන්ත්‍රයන් අඩුවට කතා කරනවා. ಜಾති අඩුවට සලකලා කතා කරනවා. භවං සෝන දණ්ඩෝ සමනස්සේ ගෝතමස්ස වාහන වාදං අනුපක්ඛන්දති. ඔබ සමන ගෞතමයන්ගේ දේශනාවට නැත්නම් උන්වහන්සේගේ මාර්ගයට අනුව ගමන් කරන්න ඔය හදන්නේ කියලා. ඒකද මිලක් පියනවා කියලා. අතකෝ භගවතේ බ්‍රාහමණේ හේතෝ. එහෙම කිව්වහම දැන් අර කරුණු පහෙන් බ්‍රාහමණේ සම්පූර්ණ යුතු කරුණු පහෙන් ඔක්කොම අයින් කළා අන්තිමට බුධාරු ඥානයට සහ සීලය දෙකට ආවා. හොඳ දේවල් ඉගෙන ගන්න. එතකොට අර ඇත්තු කලබුල අර එක එක පළාත් වලින් පැමිණලා හිටියා උගත් පිරිස් ඒ කාලේ 500ක් විතර ඒත්තු කලබල වුණා. ඒත්තු නැත් හිටපු සමාව අය බුදුහන්ට ආදරේ අඩු ඇත්තු වෙන්න ඕන. ඒත්තු කිව්වා ඔබතුමා බ්‍රාහ්මණ ජාතියට අගරු කරනවා. ඔබතුමා මන්ත්‍රයන්ට අගෞරව කරනවා. ඔබතුමා මේ වර්ණයට අගෞරව කිරීමක් කරන්නේ. ලෝක කවදත් ඒවා තිබෙනවද? අදත් තියෙනවා. ඒවන් උත්තේ එතකොට මෙහෙම වුණාම භාග්‍යතුන් වහන්සේ මෙහෙම කිව්වා. බ්‍රාහ්මණයන් සචේකෝ තුම්මාකම් බ්‍රාහ්මණ නම් ඒවං හෝති. ඉතින් ඔබ ওই බ්‍රාහ්මණයන්ට මෙහෙම හිතෙනවා නම් අපස්සුතෝ සෝන දණ්ඩෝ බ්‍රාහ්මනෝ මේ සෝන දණ්ඩේ මේ බ්‍රාහ්මණ මේ ආණ්ඩුකාරතුමා දැන උගත්කම් ඇති කෙනෙක් නෙවෙයි. අකල්යාන වාක් කරනවා. හරියට පැහැදිලි කරන්න දන්නේ නැහැ මේ සෝනදණ්ඩ බ්‍රාහ්මණ. දුප්පඤ්ඤු. ප්‍රඥාවක් නැහැ. උදට කතා කර මේක කියලා දැනතේ අවබෝධ කිරීමේ හැකියාවක් නැත පහෝතු සෝන දණ්ඩෝ බ්‍රාහ්මනෝ සමේන ගෝතමින් සද්දින් අස්මින් වචනේ පටිමන්තේතු මේ ගැන තර්ක විතර්ක කරන්ට කතා බහ කරන්ට සාකච්ඡා කරන්න සුදන් බ්‍රාහ්මණට සමන ගෞතමයන් කතා කරන්නට හැකියාවක් නැහැ කියලා හිතෙනවා නම් තිත්තතු සෝන දණ්ඩෝ බ්‍රාහ්මණෝ සෝන දණ්ඩ බ්‍රාහ්මණ පැත්තකින් හිටියාවේ තුම්මේ මය සද්දිම්මන්තවෝ අස්මි වචනේ ඔය ඇත්තු මේ ගැන මේ කාරණය ගැන මා හා සාකච්ඡා කළ යුතුයි සච්චේපන බ්‍රාහ්තුම්හාකම් බ්‍රාහ්මණං එවං හෝතු ඇත්තු හිතනවා නම් සෝන දන්තට මේක වැඩි කරන්න පුළුවන්. එයාට දැනුමක් තියෙනවා. එයා ප්‍රඥා සම්පන්නයි. එහෙමනම් එයා ශ්‍රමණ ගෞතම ශ්‍රමණ ගෞතමයන් එක්ක කතා කරන සුදුස්සෙක් කියලා ඔයත්තු නිසද්ද වෙන්න වෙනවා. සෝන දන් බ්‍රාහ්මණයෝ මා සමග කතා කරයි. බුදුහාමුදුරුවෝ කොච්චර හොඳට ඒ කියන ඒ කියන උන්වහන්සේ කතා කරනවා. ඒතකොට සෝනදන් බ්‍රාහ්මණ කියනවා භාග්‍යතුන් වහන්සේට තිත්තතු භවංගෝතමෝ තුන්නී භවංගෝතමෝ හෝති භාග්‍යතුන් වහන්සේ නැසරෙන්න උතනින් නිස්සද්දෙන් අහමේ තේසං සහ ධම්මේන පටිවචනං කාය මම ඒ ඇත්තන්ට පිළිතුරක් දෙන්නම් කරුණු කාරණා සහිතව ඊට පස්සේ සෝනදන් දෙයතු ඒ සෝනදන් බ්‍රාහ්මණයන්ට කියන මා භවන්තු ඒවං අවචුත් මා භවන්තු ඒවං ඔයත් උහුම කියන්නේ හොඳ මදි හොඳ මදි නොකිය හිටියානම් හොඳයි ඔය කතාව අපවද්දිතේ භවන් සෝනදන් දෝ වන්න සෝනදන් බ්‍රාහ්මණ වර්ණේ අඩුවට සලකනවා මන්ත්‍රයන් අඩුවට සලකනවා ಜಾති අඩුවට සලකනවා කියලා සමන ගෞතමයන්ගේ කතා බහට මේ එකතු වෙලා කතා කරනවා කියලා කියනවනම් ඒක වැරදි කතාවක්. නාහම්බෝ අපවදාමි. පින්වත්තුනි මා අඩුවර සලකන්නේ මන්තේ වාජා වන්නං වාජා මන්තේ වාජාතින් මරණය හෝ මන්ත්‍රයන් හෝ ಜಾති අඩුවර සලකන්නේ. තේන කෝපන සමයේන ඒ වෙලාවේ සෝන දණ්ඩස්ස බ්‍රාහ්මනස්ස භාගිනියු උන්වහන්සේගේ ඒ මේ කවුද සෝනදණ්ඩේ ආණ්ඩුකාරවරයාගේ මුණුපුරේ අංගක කියලා තරුණෙක් හිටියා. අතකෝ සෝනදණ්ඩෝ බ්‍රාහ්මණෝ ඒ සෝනදණ්ඩ බ්‍රාහ්මණයා තේ බ්‍රාහ්මණේත්වෝච. ඒ බ්‍රාහ්මණයන්ට මෙහෙම කිව්ව අනිත් පැත්තට. පසන්තිනෝ බොන්තෝ ඉමං අංගගම් මානකං අම්මාකම් භාගිනිය. මගේ මුණුපුරෙක් වෙන මේ අංගක මානවක තරුණයා ඔබ ඇතුළු අත්තන්ට පේනවා. ඒවම්බෝ ඕ. ඒතර කිව්වා අංගකෝ මානවකෝ අභිරූපෝ දසනීයෝ. අංගක මානවක බොහෝම ලස්සනයි. ප්‍රිය කවි. බොහොම ඉහළ වර්ණයක් තියෙනවා. කවුරුත් එයාව දකින්න කැමති. නාස ඉමිස්සම් පරිසායම් මේ පරිසි බොහොම හොඳ දෙයක් එතනත් මතක තියාගන්න. දාස ඉමිස්සායන් පරිසායන් සමසමෝ අත්ති වන්නේන මේ අංගක තරුණයත් එක්ක සමාන කරන්න පුළුවන් කෙනෙක් මේ පිරිසේ නැහැ තපිත්වා සමනං ගෞතම සමන ගෞතමයන් හැරෙන්න අංග කෝමානෝ අධ්‍යායකෝ මන්තදරෝ එයා මන්ත්‍ර ධර්ම දෙඩ ඉගෙනගෙන තියෙනවා. සිරුම් වේද සාස්ත්‍රය ඉහළටම ඉගෙනගෙන තියෙනවා. මම එයාට උගන්වලා තියෙනවා. එයා දැනගන්නවා. දැනගෙන තියෙනවා. අංගක මානවක ඉහළම පරපුරකින් පැවතෙන්නේ. අපි කියන හැටි හත්මුතු පරම්පරාව දක්වා මිහලයි යන්නේ. මං එයාගේ මං උපයන් කවුද කියලා දන්න. අංගකෝකෝ මානවකෝ මේ අංගක මානවක පානම්පි හනෙය්‍ය අදින්නම්පි ආදීය සත්වඝාතනය කරනවා නම් නුදුන් තමන්ට අයිති දේ නුදුන් දේ තමන්ගේ අයිතියට තමන්ගේ අයිතියට ගන්නවා නම් පරදාරම්පි ගච්ඡෙය්‍ය තමන් අයිති නැති නීතියෙන් එකඟතාවයකට ආ නැති ආදරෙන් එකඟතාවයකට ආ නැති ස්ත්‍රීන් පුරුෂයන් එක්ක යන ස්ත්‍රීන් පුරුෂයන් ස්ත්‍රීන් සමග ලිංගික සංවාසයට යනවා මුසාවාදාම්පි භාසේ බණෙය ඇත්ත නොවන දේ බොරු කී જાති කියනවා නම් මජ්ජම්පි පේය මත් වතුරත් පාවිච්චි කරනවා එත්දානි බෝ කිංවන්නෝ කරිසති කිම්මන්තා කිංජාති මෙතනදි පින්වත් බ්‍රාහ්මණරුනි මේ සෝන දණ්ඩ ආණ්ඩුකාරවරයා කියන්නේ යාගේ මොනු පුරාගෙන සෝ යංගක සත්වඝාතනයත් අධ්‍යයන පංචශීලයේම විනාශ කර ගන්නවා චිතනකින්වත් ඇඳිලා නැත්තම් එයාගේ උසස් පවුලේ ඇති වැඩි මොකක්ද එයාගේ ලාශ්‍රාමිනීය වර්ණවත් භවයේ නැත්තම් ආරෝහ පරිණහ වර්ණ සම්පatti ඇති ඵලය මොකක්ද? යාගේ දැනුමෙන් ඇති වැඩේ මොකක්ද? කිම්මන්තා කිං ජාති කිං මන්නෝ කරිෂති. යතෝකෝ භෝ සමනෝ යතෝකෝ භෝ බ්‍රාහමනෝ සීලවා හෝති. පින්නතුනි යම් තැනක බ්‍රාහමනේ සිල්වත් නම් උද්දශීලී නම් ඒ සීලෙන් යුක්ත නම් පඬිතෝච මේදාවි පණ්ඩිතලං මේ ධාවීනම්. පඨමවා ဒ ුතියවා ඒ මුල් පඬිත භාවයෙන් හෝ උද්දශීලී භාවයෙන් හරි නුවණකාරකමින් හරි ඉහළනම් ඉමේහි කෝ දිහි අංගේහි සමන්නාගතං බ්‍රාහ්මනා බ්‍රාහ්මණං පඤ්ඤාපෙන්ති එයා බ්‍රාහ්මණේ කියලා බ්‍රාහ්මණයන් තීරණය කරන්න පුළුවන් තීන්දුව කරන්න බ්‍රාහ්මනෝ ස්මීති සම්මා වදමානෝ සම්මා වදෙය්‍යං මම බ්‍රාහ්මණෙක් කියලා යාට කියන්න පුළුවන් අර සීල්වත් බවයි ප්‍රඥාවන්ත බවයි තියෙනවා බොරුවක් නෙවෙයි ඒක තමයි මේකේ වැදගත්ම කාරණා ටික සෝනදාන්නේ එතෙන්දී සාකච්ඡා කරන්න මොනවද තියෙන සාකච්ඡා කරමු ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ කරුණ දෙකම සීල පඤ්ඤා දෙක අරගෙන බුදුහාරේකගේ ඒ කිහෙල තැන තියලා කතා කරනවා. සම්මා සම්බුදු සරණයි. තථාගතයන් වහන්සේට নমස්කාර වේවා. සාකච්ඡා කරනවද? අවසරයි සත්‍යජිතමණී දලුවත් මහත්මයා විසන්දි වුණා. කාලය අවසන් නිසා අපිට සාකච්ඡාව ලබන සමානි කරන්න පුළුවන් ප්‍රශ්න තියෙනවද? තේරුවන් සරණයි. එහෙනම් අපි නතර කරමු. මා මා කතා කළ දේ ඇහුණා නේද? අපිට ඇහුණා සත්‍යජීත මිනිහ ඔක්කොම. එහෙනම් අපි නතර කරමු. බුදු සරණයි. බුදුහාමුදුරගෙන හිතන්ට හොඳ වෙලාවක්. උන්වහන්සේගේ රූපකායත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් වෙලාවක් අපි උන්වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න බලමු කොයි ක්‍රමයකින් හරි අපි ධර්මයේ දැක්කොත් තමයි තථාගතයන් වහන්සේ දැක්කවෙන්නේ ධර්මය දකින්න නම් පටිච්ච සමුප්පාදය දකින්න ඕන යම් කිංචි සමුදේ ධම්මං සම්බන්තන් නිරෝධම් ඒ අපිට කරන්න පුළුවන් දෙයක් පංච උපාදානස්කන්ධයෙන් සතේරුම් ගන්න වෙනවා. ඒක අයින් කරන්න එපා. ඒ සඳහා අවශ්‍ය මාර්ගය අපි හැමතිස්සෙම කතා කරනවා. ආචාරශීලී බව, සීලවන්ත බව ඒකට උදා කරනවා ඉන්ද්‍රිය සංවරය. ආණ්ඩු මච්චල් මත් එක කරගන්න වෙනවා ටිකක් අපේ ඉන්ද්‍රිය. ඒකෙන් තමයි අපිට තේරුම් ගන්න පුළුවන් වුණේ. ඒ නිසා මේ සී කල්පනා නැත්නම් අපේතම සතිය සම්පජඤ්ඤය ඒවා දියුණු කරන්න පුළුවන් හැකියාවන් අපි හොයා ගන්න ඕන. මොනවද හැකියාවන් කියලා. මනසට ඒ බලය තියෙනවා. ඒ නයිසાર્ගික බලය අපාතින් වැරදි පැත්තට පාවිච්චි වෙන නිසා තමයි අර අර සත්‍වෙට එන්න බැරි. තා සීල සමා සද්ධා විරේ සති සමාධි ප්‍රඥා තුලින් එන්න පුළුවන් ඇතෙට. සමි මනසේ බලයේ වැරදි ලෙස භාවිතා කිරීම අඩු කරගන්නටයි ධර්ම මාර්ගයේ තියෙන්නේ. ඒකට ප්‍රඥාවට ඇවිලා සියල්ල දකින්න. කල්යාණ මිත්‍ර මුණාට පිං තථාගතයන් වහන්සේට নমස්කාර වේවා සසර ගමන සූපත් වේවා සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු සත්‍යතුමා සාදු සාදු පෙරවන් සාදු